මේක කරන්නත් ඉතින් හේතු මුල් වෙච්ච කාරණා තියෙනවා. ගොඩක් කරුණු තියෙනවා. ඊට පස්සේ අපිටත් අපේ ඥාති පවුල් වලින් සමහර දේවල් ඇත්තටම දකින්න ලැබුණා. ගොඩාක් ප්‍රශ්න ගැටලු අර්බුදකාරී ස්වභාවවල ඒ ජීවිතවල තියෙනවා දැක්ක දැක්කා. ඒ වගේම සමහරලාට අපේ යාළුව හිත මිත්‍රාදීන්ගේපත් උනුත් අපි දැකලා තියෙනවා. ඊපස්සේ ඊට අමතරවත් අපි තවත් පැති වලින් නොඑක අය ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට විස්තර කරනවා සමහරලාට. ඒ අනුවත් අහල කරලා තියෙනවා. ඒකත් එක්ක කාරණාව තියෙන්නේ මිනිස්සු මේ කාරණාවේ ප්‍රශ්නේ කොතනින්ද මේක ඒ කියන්නේ ප්‍රශ්නේ හටගන්නේ හරියටම මෙන්න මෙතනින් කියලා ඉවරලා තේරුම් ගන්න එක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ ඉඳලා අනුසරුවල් ඒ දේවල් ඇති වෙනවා. <clears throat> එතකොට ඒක හරියටම මෙන්න මේ මේ හේතුවින් දන්නේ මේ මේ හේතුවින් දන්නේ මේක හට මේ ප්‍රශ්නේ මෙතන ගැටලුව අරුපුදේ වැඩි දියුණු වෙන්නේ මේක පවතින්නේ කියන එක එයා තේරුම් ගන්න නැත්තම් ඊට පස්සේ එයා පිළිගන්නේ නැත්තම් එතකොට ඒකත් එක්ක ඒ අරුපුදේ විසඳන්න බැරි වෙනවා. ඒ කාරණාව. ආන් එහෙම එකක් මෙතන තියෙන්නේ. ඒකයි ওই කාරණාව ටිකක් විස්තර විදිහට කතා කරන්න කියලා කල්පනා කරේ. එතකොට බලන්න අර පළවෙනි දැන් ධර්මදේශනා දෙකක් අපි කරානේ. පළවෙනි ධර්මදේශනාවෙන් අපි කිව්වේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් විවාහයකදී හොයන දේවල්නේ. ඒ ධනය, උගත්කම, රූපය වගේ දේවල් ඊට පස්සේ ඊට පස්සේ කුලය කියන එක බලනවා. ඊට පස්සේ කේන්ද්‍ර වගේ දේවල් බලනවා. තවත් පොඩි පොඩි දේවල් <clears throat> බලනවා ඇති. කෙසේ වේවා එතකොට ඒ හැම එකකම අපි කාරණාව ගන්නත් ඕනේ. ඒ හැම එකේම වටිනාකමක් තියෙනවා. නේ? වටිනාකමක් නැහැ. එහෙම් පිළිම වටින්නේ නැහැ. නිකන් නිෂ්ප්‍රයෝජන දෙයක් නෙමෙයි. එහෙනම් මිනිසු කරන්නේ නැහැ වටිනාකමක් තියෙනවා. හැබැයි ඒකද එතන බලා ඒක වටිනම දේ. ඊට වඩා වටින දෙයක් නැද්ද? ඊට වඩා බැලිය යුතු කාරණාවක් නැද්ද කියන එක තේරුම් ගැනීම තමයි වඩා වඩාත්ම වැදගත් දේ. ඒකටයි ඒ කරුණු ටික විස්තර කරලා අපි මේ කියපු කරුණු ටික විස්තර කරේ. එතකොට කුලය කියන කාරණාව පේනව නේද? කුලය කියන එක නම් දැන් මේ කාලේ බලනවා කියන්නේ තනිකරම හිස් දෙයක්. කුලයක් බලනවා කියන්නේ හිස් දෙයක්. මොකද ඒ කුලය කියන එකේ කාරණාව අපි පැහැදිලි කරා කුලය කියන එක ඒක પરම්පරාගත වෘත්තියක්. කියන එකෙන් තමයි කුලය කියන එක ඒක ඇති වෙන්නේ. එතකොට මේ પરම්පරාගත වෘත්තීන් ඒ પરම්පරාව දිගටම එකම වෘත්තිය ඉන්න හිඳයි ඒ අය එකිනෙක කෙනා දැන් ශිල්ප ගම්මාන කියලා බුදුරජාණන් වහන්සේ කාලේ තිබිලා තියෙනවා දැන් පේස දැන් ඇඳුම් මහාන ඇඳුම් අර ඇඳුම් වියන කට්ටිය ඒ 500000 එක එකම ගම්වල ඉඳලා තියෙනවා ඒ කට්ටිය ඇඳුම් වියනවා දැන් ලංකාවෙත් මං හිතන්නේ අර මැටිබඩු නුවර යනකොට තියෙනව නේද ඒ ගමක් මැටි භාණ්ඩ තමයි මං හිතන්නේ කලින් ඉඳන්ම පැවතුණා වෙන්න ඕනේ. පිත්තල දැන් පිත්තල බලනකොට පිළිමතලාවේ ගොඩක් පිත්තල. එතකොට කලින් ඉඳන් යම් පැවතීමක් තියෙන්න ඇති. ඊට අමතරව දැන් ඉතින් වෙනස් වෙලා බිස්නස් වලටත් කට්ටිය ඇවිල්ලා ඇති. එතකොට ඒ කලින් අතීත කාලේ තිබ්බ ශිල්ප ගම්මාන වල නිකන් නෂ්ටාවශේෂ කියලා ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ රජවරුන්ගේ කාලේ ওই විදිහට ශිල්ප ගම්මානම තිබ්බේ. ඒ ගම්මානෙ මිනිස්සු එකම දේ තමයි කරන්නේ. එතකොට අහල පහල ගෙවල් ගමේ මිනිස්සු එකම විදිහකට කරනකොට ඒ විදිහටම තමයි මේ පවුල්වල ඔක්කොමලා එකම જાතියේ විදිහ හැසිරීමක් තියෙන්නේ. එකම ප්‍රශ්න ගැටලු එකම විදිහයක මානසිකත්ව තමයි ගොඩාක් වෙලාවට පිහිටන්නේ. දැන් උදාහරණයක් ගන්නකෝ අපි හිතුවොත් එහෙම අර බුදුරජාණන් වහන්සේ කාලේ තිබිලා තියෙනවා මේ එක විස්තරයක සඳහන් වෙනවා මේ මාළු අල්ලන අයගේ ගමක් මාළු අල්ලන අය 500 දීවර ගම්මාන කියලා දැන් අද ලංකාවේ තියෙන අන්න දීවර ගම්මානි හොඳ උදාහරණයක් දැන් දීවර ගම්මානක ගිහින් අපි බැලුවොත් එහෙම ඒ අය කතා කරන විදියයි ඒ අය හැසිරෙන විදියයි ඒ අයගේ සිල්වත් දුසිල්වත් බව බැලුවොත් එහෙම ඒක බොහෝ සෙයින්ම වෙනස් සාමාන්‍ය ගම්මානකට වඩා ලංකාවේනේ. පැහැදිලිව දකින්න ලැබෙනව නේද? ඒ කට්ටියගේ වෙනම සමාජ පසුබිමක් එක තියෙන්නේ. කාගෙන, බීගෙන අර වෙනම එක ලෙවල් එකකින් ඒ කට්ටිය ජීවත් වෙන්නේ. එතකොට ඒකයි ඒ කාලේ කුලය බැලීමේ වැදගත්කම. දැන් එතකොට ඒ වගේ කුලයකින් අපි හිතමුකෝ වෙළඳ පවුලකට වගේ ළමයෙක් කවුරු හරි ආවොත් එහෙම ලොකු ප්‍රශ්නයක් එතන. ඇයි අරයා අමුතුම විදිහ අර ඒ කියන්නේ අම්මා තාත්තලාගේ ඉඳන් ආච්චිලා සීලාගේ නැන්දලා මාමලාගේ සාමාන්‍ය ඒ ඒ වටපිටාවම ඒ විදිහටම හැදිච්ච දරුවෙක්. එතකොට එයා අර ඊට වඩා හොඳ කුලයකට ගියොත් එතන ලොකු අර්බුදයක් ප්‍රශ්නයක් තියෙනවා මෙයාට ඒ කුලයට මෙයාගේ හැසිරීම ඒ කුලයේ හැසිරීමත් එක්ක ගැලපෙන්නේ දැන් අපේ අපි ගත්තොත් එහෙම අපේ හැසිරීම අපේ හැසිරීමත් බොහෝසෙයින්ම තීරණලා තියෙන අපේ අම්මා තාත්තලා අපි හදපු විදිය අනුව නෙමෙයි අම්මා තාත්තලයි අපි ඇසුරු කරපු අයයි ඒ අයගේ තිබ්බ සංස්කෘතියන්නේ අපි හිතමුකෝ අපේ අම්මලා තාත් අපේ අම්මා තාත්තලා අපි හිතමුකෝ නිකන් බේබද්ද වගේ නිකන් අමුතුම විදිහ හැසිරීමක් තිබ්බනම් අපේ වටේ ඉන්න අය තේ જાතිය තිබ්බනම් එහෙනම් ඉගෙන ගන්න දේවල් වෙන්නේත් නැහැ ඊට පස්සේ ඒ જાතිය හැසිරීමක් තමයි එහෙනම් අපෙත් බොහෝ සීම දකින්න ලැබෙන්නේ හැදෙන්නේ ඒ හින්දා කුලය මේ කාලේ බල බලලා ඒ මොකක් හරි නමේ කෑල්ලක් බලනවා කියලා කියන්නේ මේ නමේ අග්ගිස්සට හරි මුලට හරි මොකක් හරි කෑල්ලක් බලනවා කියන එක කිසිම තේරුමක් නැති වැඩක්. ඒ කට්ටියගේ ආච්චිලගේ සීයලගේ කලින් පරම්පරාවේ කවුරු හරි කෙනෙක් කරපු වෘත්තියක්. කිසිම තේරුමක් නැති වැඩක්. ඒ ගැන මොන හරි කියන්න දෙයක් තියෙනවද කාට හරි? මොකුත් නැහැ නේ. ඔව්. මෙතන මම හිතන්නේ ගොඩක් අය මේ මෙතන මොකද්ද අර ආදර ආදර සම්බන්ධතා මත විවාහ වෙච්ච අය ගොඩක් ඇති. තව මම හිතන ප්‍රොපෝසල් විදියටත් ඇති. කුලේ දැන් තමන්ගේ කාරණා කියන්න ඕනේ මම මේ නිකන් කිව්වේ ඔකට දන්න වෙනස් කාරණාවක් කියන්න පුළුවන්. එතකොට ඒ හින්දා කුලේ බලනවා කියන එක තේරුම් ගන්න. ඒ වුණාට අදටත් ඒ විදියට කුලේ බලන කට්ටිය ඉන්නවා. ඒකට තමයි කියන්නේ අර හනමිටිය කරේ තියෙනවා කියලා. කියන්නේ යාට තේරෙන්නේ මේ මොකද්ද ඇයි මේකේ වැදගත්කම මොකද්ද මේකේ කුලයෙන් මොකද්ද ඇයි බලන් බැලුවේ අතීතේ දැන් අතීතේ බුදුරජාණන්සේ කාලේ සුදුසු කුලයකින් ආවා විවාහ කර ගැනීම කියන එක කියලා තියෙනවා. ඒක කියලා තියෙන්නේ එතන එතන එහෙම කාරණාවක් තියෙනවා. අවශ්‍යතාවයක්. දැන් අද කාලේ ඒක එහෙම විදියට නැහැ. පැහැදිලි නේද? ඒ වුණාට අදටත් අපේ දැන් අපි දන්නවා ඥාති පවුලක එහෙම ඒ කුලය බලලා ඉතින් කොයි කට්ටියගේ කුලය මොකක්ද එකක් කියලා බලලා කුලයේ ප්‍රශ්නයක් කියලා කියනවා. ඒක තමයි එකම හේතුව. ඉතින් කුලය කියලා කියන්නේ ඉතින් මොකුත් නැහැ. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් උදාහරණයකට ඒ කට්ටිය මොකක් හරි කුලේ අඩුයිලු. කුඩේ අඩුයි කිව්වට ඒ දැන් ඒ ඒ ළමයා හොඳට ඉගෙනගෙන ඉන්නවා. ඒ ළමයාගේ අම්මා තාත්තා ගුරුවරු දෙන්නේ. ඊට පස්සේ එතකොට ඒ කට්ටියගේ પરම්පරාව දැන් දැන් ඉන්නේ වෙනම පසුබිමක වෙනම විදිහක් සමාජ ස්ථාවරයක් තියෙන්නේ. ඒ වුණාට අතීතේ කවුරු හරි කෙනෙක් අර නම එනවා අර කුලයක් ගැන. මොකක් හරි පහත්යයි සම්මත කුලයක්. එතකොට ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් බලන්නකෝ ඒක වටිනාකම මේ කට්ටිය දකින්න ඇති. ඒක. ඊට පස්සේ තව තියෙනවා තව අය බලන විශේෂයෙන් උගත්කම උගත්කමට උගත්කම ගැලපෙනවාද ඒ කියන්නේ ඔන්න දැන් අර ඔය ඔය වගේ තියෙනවා ඒ කියන්නේ දැන් ඔන්න දැන් අපි හිතමුකෝ දොස්තර පුතාට ඒ જાතියේ දොයික් ඒ වගේ එහෙම තියනවානේ ඊට පස්සේ අර එහෙම තමයි ඒක බලන්නේ එතකොට ඒක ගැලපුණා නම් හරි කියලා හිතනවා අනිත් ඒවා ගැන ගාණක් නැහැ එතකොට ඒකෙන් උගත්කමක් තිබෝ සමාජ වටිනාකමක් එක ආර්ථික පහසුවක් කියන එකක් කෙනෙක්ට සකස් වෙන්න පුළුවන්. ඒ වුණාට ඊට වඩා දේවල් තියෙනවා බලන්න. එහෙම අපි දන්න එහෙම පවුලකත් එහෙම වුණා ඒ කට්ටියගේ මම නම් නැතුව නිකන් කියන්න අපේ ඥාති පවුලකත් එහෙම වුණා. එතකොට එයා ඒ පුතා ඉංජිනේර ඉංජිනේර කෙනෙක් වුණා. ඊට පස්සේ ඒ අම්මාට ඕන දොස්තර කෙනෙක්ව විවාහ කරලා දෙන්න. ඊට පස්සේ දොස්තර කර ඒක කරපු දුවෙක් කෙනෙකු විවාහ වුණා. ඊට පස්සේ ඒ වුණාට හරීම දැඩි මුරණ්ඩු ආත්මාර්ථකාමී අර එහෙම චරිතයක්. කාන්තාව. ඊට පස්සේ අවුරුදු දෙකක් තුනක් යනකොටම විවාහය ඩිවෝස්. දැන් එතෙන්ට ගිහිල්ලා තියෙනවා. එතකොට බලන්නකෝ මේ එතකොට අපරාධනේ. ඒ කට්ටිය ඇයි බැලුවේ? ඒ කට්ටිය අර බලන්නේ අර මේක ගැලපෙන ගලපන්නේ අර විදියට. එතකොට මම මේ දේශනාව ගොඩක් මේ පිළිවෙලකට කරන්න කියලා කල්පනා කරේ දැන් ඒ කියන්නේ තව අනාගතයේ සමහරලාට තරුණ අය ඇති වෙන්න පුළුවන්. ඔය කට්ටියගේ සමහරලාට දරුවෝ ඉන්න පුළුවන්. එතකොට ඒ අය සම්බන්ධයෙන් ඔකට තීරණයක් ගන්නදී හරි ඔය කට්ටියට ඔක තීරණය කරන්න පුළුවන් මේකේ බලන්න ඕන දේවල් මේවා නෙමෙයි කියලා. පැහැදිලිද? ඉතින් අරකේ මේ කියන්නේ කිසිම අර අර ගැළපීමක් බලලම නැහැ. අදහම් බලන්න ඇති. අදහනුත් බලලා ඔක්කොම ඉතින් ගැළපුණා. මේ අර උගත්කම උගත්කම ගැලපුණා විශේෂයෙන් අදහම් බැලුව ගැලපුණා විවාහ වුණා. ඉතින් ඊට පස්සේ අවුරුදු කිහිපයකින් ඩිවෝස්. ඉතින් මට පස්සේ තමයි විවාහ වෙලා ඔක්කොටම පස්සේ අවුරුදු දෙක තුනෙන් තමයි මම යාව දැක්කේ. මට ඉතින් දකිනකොටම තේරුණා මෙයාට මෙයා කොහෙත්ම ගැලපෙන්නේ මේ කෙනාට මේ කෙනා කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා පේනවා ඒක. ඒ වුණාට ඒක ඒ දෙමව්පියන්ට පේන්නේ නැහැ. මොකද දෙමව්පියෝ දකින කෝණේ පටුයි. එයා ඒ ඒ කට්ටියගේ වටිනාකම් තියෙන්නේ ඒ වටිනාකම් මොස් අපි අපේ වටිනාක අපි වටිනාකම් දුන්න දේවල් වලින් හදාගත්ත රාමු වලට කෝණ වලට අනුව තමයි යමක් දිහා බලන්නේ. ඒ ඒ හින්දා එයා පේනකොට අර එහෙම බලනකොට ඒ ඒ උගත්කම දැන් ඒ දොස්තරකම කියලා ඒ වගේ එකත් එක තමයි ඒ බැලුවේ. එතකොට එයාට එතනින් එහා දේවල් ටික පේන්නේ අන්තිමේදී එකට ඉඳ ගියපුවාම ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. අර්බුදයක්. ඉතින් අපරාධේ. ජීවිත දෙකම අපරාධේ. ඉතින් ආන් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා ඒ වගේ දේවල් බලනවා කියන එකේ අපරාධයක් තේරුමක් වෙන්නේ ඒක නෙමෙයි බලන්න ඕනි කාරණාව. ඒ නොබැලිය යුතු කේන්දර සම්බන්ධිනුත් ඔවුන් ඔහම කාරණාවක් තමයි තියෙන්නේ. කේන්දර වලින් යමක් කියවෙනවා. නැත්තේ නෑ. ඒ වුණාට කේන්දර වල 100ට 100ක් කියලා එකක් හම්බෙන්නේ නෑ දැන් කාලේ. කේන්දර හදපු ඍෂිවරුන්ට 100ට 100ක් දේවල් බලන්න බෑ. ඒකයි ඇත්ත කතාව. ඉතින් ඒ හින්දා කේන්දරවල කේන්දරවල මහා පාරම්පරික ඥානයක් එක්ක බැලුවොත් එහෙම යා මං හිතනවා 170ක් විතර 60 70ක් කියයි කියලා. ඒ වුණාට 100ට ඉතුරු ටික හොඳටම ප්‍රමාණවත් ලොකු අර්බුදයකට යන්න. ඊට පස්සේ එයින් මෙහා කාරණාව තමයි සාමාන්‍ය කෙනෙක් කේන්දර බලනකොට එයාට ඒ වගේ පාරම්පරික ඥානිකුත් නැහැ. પરම්පරාගතව ආපු ඊට පස්සේ ජීවිත කාලෙම ඒකට කරපු කැපකිරීමකුත් නැහැ. ඒ හින්දා එයාගේ එක්ස්පීරියන්ස් එකත් දුර්වලයි. ඊට පස්සේ අර પરම්පරාගෙම ඒකෙම ඉපදිලා ඒ විදිහට ආපුවා එහෙම කෙනෙකුත් නෙමෙයි නොවුනොත් එහෙම ඊට පස්සේ තව අර මියගේ ඥාතීන්ගෙන් වගේ උපකාර ඔස්සේ අනාවැකි වලට තව ඒක අනාවැකි වල සාර්ථකත්වය මයින ස්වභාවයක එහෙම දක්ෂතාවයක් එහෙම පැත්තකුත් සම්බන්ධතාවයක් නැත්නම් එයාගේ අනාවැකි බොහොම දුර්වලයි. ඒ හින්දා 130 40 වගේ සම්භාවිතාවක් තියෙන අනාවැකියක් තමයි ඒකෙන් කියවෙන්නේ. පැහැදිලි නේද? කේන්දර බලන කට්ටිය ඉතින් පොඩ්ඩක් අකමැති වෙයි. එහෙම ඒ වුණාට ඕක තමයි ඇත්ත කතාව. මං ඉතින් ඒක ගැන ටිකක් දන්නවා මේ කේන්දර ගැන මං කේන්දර බලන්න ඕනලා නින්ද නෙමෙයි අපේ පවුල කෙනෙක් එහෙම කේන්දර බලන කාරණාවක් කරා ඒ දවස්වල. ඒ කියන්නේ මුදලට නෙමෙයි එයා මේ එයා කැමැත්තෙන් ඒක ඉගෙන ගත්තා. ඒ හින්දා එතකොට එයාට කියලා දෙන්න ඒ කාරණාවට උදව් වෙන්න මටත් බලන්න වුණා. මම මොකද මෙහෙම කියලා. ඊට පස්සේ මාත් ඉතින් කියලා දුන්නා. ඊට පස්සේ කේන්දරය දිහා බලලා ඒ ග්‍රහයන්ගේ පිහිටීම අනුව දේවල් කියන්න පුළුවන්. සාමාන්‍ය විදිහට. අසංකට මතකද අර මහේෂ්ගේ කේන්දරය බලලා අපි එකපාරක් කිව්වා මෙන්න මෙහෙමයි කියලා. මතකද? මට දැන් එච්චර මතක නැහැ අර මහේෂ්ගේ කේන්දරේ අය අම්මා කිව්ව කිව්වට පස්සේ මහේෂ්ලාගේ අම්මා ඒ ලංකාවේ අපි ওই රටේ ඉද්දි ඊට පස්සේ මම නිකන් කේන්දරේ බලලා මෙහෙම කරලා එතකොට මේ මේ මෙන්න මේ ස්වභාවින්ද මෙයාට මෙන්න මෙහෙම මේ කාලේ මෙහෙම වෙනවා මෙහෙම කියලා කිව්වම කිව්ව හරියටම හරි මේ පුතා ඔය ඔහොමම කිව්වා කිව්වා මේ කට්ටිය කේන්දර බලන්න <laughs> ගියපු තැන. ඒතර මම කේන්දර බලන්න දන්නේ නැහැ. නිකන් අර ග්‍රහයන්ගේ මේ පිහිටීම් අනුව දැන් මේ මේ දේවල් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා බලලා නිකන් අර අර කියන්නේ මොකද්ද අනුමාන ඥාන වලින් කියපු ටිකක්. ඉතින් ඒ එහෙම ස්වභාවයක් තියෙන. ඒ වුණාට අපි ඒ වගේ හරියටම ඒව දකින්න බෑනේ. ඒ ඉස්සර අපි ගානේ ස්වාමීන් වහන්සේ ඒ වගේ තැන් කීප එකට අපි බලන්න කියනවානේ. ඔව් අපි ගිහින් තියෙනවා. අපිට හැමෝම ගිහින් ඇති. ඔය කට්ටියත් ගිහිල්ලා ඇති. මේකේ ඒක එහෙම දෙයක් තියෙන. හැබැයි ඒකේ යම් වටිනාකමක් නැහැ නෙමේ. හැබැයි ඒක නෙමෙයි බලන්න ඒකට වඩා ලොකු වටිනාකම් තියෙන දේවල් ටිකක් තියෙනවා බලිය යුතුයි. ඒකයි මම මේ කියන්නේ. කේන්ද්‍රයෙන් කියන එකෙන් අපිට හැම දෙයක්ම බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. මම ඒකයි අර කිව්වා හොඳට කේන්ද්‍ර ගැළපිච්ච ඒ අයගේ තියෙන ප්‍රශ්න ගැටලු මම දකිනවා. මම අර උදාහරණයක් ගත්තා අපේ ඥාති කෙනෙක්ගෙන් කේන්දරේ මට ඒ අර අපේ ඥාති කෙනෙක්ට 100%ක් ගැළපුණා කියනවා කේන්දරේ. එහෙම. ඊට පස්සේ අර අර මහත්තයා මැරිලා දරුවෙකුත් මැරිලා බොහොම හරි මෙයාත් මැරෙන්න ගිහිල්ලා එහෙම වෙලා යන්තම් මේ තමයි මේ බේරලා ඉන්නේ. ඒ වුණාට කේන්දරේ 100%ක් ගැළපුණා කියනවා. පැහැදිලිද? ඕකේ වැඩේ තියෙන කවුරුත් නැහැනේ මේ ඇත්තටම ඕවා මේ හරිනම් මේ වෙනම විමර්ශනය කරන්න ඕනේ කට්ටියක්නේ. ඔය ඩිවෝස් වෙන කට්ටියක වෙනම එකතු කර කර බලන්න ඕනේ ආව කට්ටිය කොහොමද කොහොමද කේන්දර කතාව. ඒකේ අර පොඩ බලන්න ඕනේ. එහෙම මම ඔහොම කල්පනා කරලා තියෙනවා මේ අනාවැකි කියනවනේ කට්ටිය මේ අනාවැකි කියන කට්ටියගේ වැරදුන අනාවැකි ගැන කවුරු කියන්නේ නැහැ අනාවැකිය කියපු ගම වෙනම වෙබ්සයිට් එකක් හදලා කවුරු හරි තිබ්බනම් හරි මේ මේ මෙන්න කියපු අනාවගේ හරි ගියේ මේ ඒවා වැරදිච්ච ඒවා මේවා කියලා රෙකෝඩ්ස් තියෙනවා. අවුරුදු 10ක 15ක රෙකෝඩ්ස් තිබ්බනම් ඒ හොඳ ඒ වෙබ්සයිට් එකටත් කට්ටිය බොහොම සෙයින්ම එනක් ගිහින් බලනවා මේ ඒ කාරණාව. මිනිස්සුත් ඊට පස්සේ අනාවය කියලා තාත්තු තේරුම් ගන්නවා. අපි හරි ගියේ එක අල්ලගෙන උඩ දානවා. අර වැරදිච්ච ඒවා ටික ඔක්කොම අමතක කරලා දානවා. එහෙම නැතුව තිබ්බනම් හරි මෙන්න කිව්වා මෙන්න හරි ගියා මේන් වැරදුනා මේ මේකත් වැරදිලා මේකත් වැරදිලා කියලා එයා කියපු දේවල් වල ඔක්කොම රෙකෝඩ්ස් පිට වීඩියෝස් පිට දාපු එකක් හැදුවනම් ඔන්න මේ කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන් තැනක්. ඒ වෙනුම් ගන්න පුළුවන් හොඳට. හරි. එතකොට ඔය කාරණා සම්බන්ධයෙන් මොනවද කියන්න දෙයක් තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔය කේන්දරවල හරියට හරිද? ඒක තමයි මම අර දේශනාව කිව්වේ. කේන්ද කේ ඒ කියන්නේ <laughs> දැන් අර කේන්දර 100ට 100ක්ම හරියන්නේ නැත්තේ සක්දේවදුන්ගේ අනාවෙකිත් වරදිනවා. කියන්නේ ඉදිරිය බලීමේ දිවස්ස තියෙන කෙනාගේ ඥාණයෙන් දිවස් ඥාණයෙන් බලපුවාම <clears throat> පේන දේ එකපාරක යුද්ධයක් ගැන කියනවා රටවල් දෙක යුද්ධයකදී මේ තාපසයෙක් ඉන්නවා ඒ මැද්දේ මේ යුද්ධ භූමිය ටිකක් එහායි. ඊට පස්සේ රටවල් දෙකේ රජ්ජුරුවෝ වරු කතා කරනවා කොහොම වෙයිද දන්නේ මේ යුද්ධේ මොනවා වෙයිද දන්නේ නැහැ තාපසයන් වහන්සේ නමක් ඉන්නවා ගොඩක් බලවත් කියනවා අපි ගිහින් අහමු කියනවා. ඒ තාපසයා ගාවට එනවා සක්දෙවුඳු දිව්‍ය ස්වභාවයෙන් අර උපස්ථාන කරලා යන්න. එතකොට සිල්වත් ගුණවත් තාපසයෙක්. තාපසයන් වහන්සේ මට මතක ඇටියට මට මතක නැහැ කවුරුයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ හරි කවුරුරි තමයි තාපසයන් වහන්සේ විදියට ඒ ජීවිතේ ඉන්නේ. ඊට පස්සේ ඇවිල්ලා උපස් උපස්ථාන කරලා යන ඊට පස්සේ අර රජවරු ඇවිල්ලා එක රජ කෙනෙක් ඇවිල්ලා අහනකොට කියනවා මම මේ මංගාවට එනවා සක්දිවඳු උපස්ථානට රැයට මම එයාගෙන් අහලා කියන්නම් කියනවා. ඊට පස්සේ සක්දිවඳුගෙන් අහපුවාම සක්දිවඳු කියනවා ස්වාමීනි මෙන්න මෙහෙමයි නිමිති පේන්නේ මේකේ. එකටි බලන විදිහක් ඔය නිමිති විදිහට යන්නේ. දැකලාද නේද? ගියාම කියන්නේ මෙන්න මෙහෙම නිමිත්තක් පේනවා කියලා එකක්. එතකොට ඒක ඒ ඒ මොකක් හරි දිව්‍ය ස්වභාවයේ පේන විදිහක් වෙන්න. නිමිති විදිහට මෙන්න මෙහෙමයි නිමිති පේන්නේ. මේ අනුව මෙන්න මෙයා තමයි දිනන්නේ කියලා කියනවා. ඊට පස්සේ ඒක අහපු ගමන් අර දින අපි දැන් දිනනවා කියලා ඒ පැත්තේ කට්ටිය ගොඩාක් ඉතින් දැන් දිනලා ඉවරයි. සක්දිය උදුක් කිව්ව තාපසයත් කිව්ව. ඊට පස්සේ පැර පැරදෙනවා කියපු පස්සේ තමයි බෝසතාණන් වහන්සේ ඉන්නේ. මේ මං හිතන්නේ සේනාපති විදියට හරි නැත්නම් කවුරු හරි මේ උපදේශක විදියට හරි ඉන්නේ. ගුරුවරයා විදියට. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කියනවා බෝසතාණන් වහන්සේ ගිහිලා ආය අහනවා මොනවද මේ නිමිති කියලා. ඊට පස්සේ නිමිති ඇහුවට පස්සේ හරි කියලා කල්පනා කරලා ඒක බිඳෙන විදියට බෝසතාණන් වහන්සේ යම් නුවණින් යුතුව වීරියෙන් කටයුත්තක් කරනවා. කරලා යුද්ධේ සක්දේවඳු කියපු දිනනවා කියපු පැත්ත පරද්දලා බෝසතාණන්හාසික පැත්ත යුද්ධ දිනනවා. පැහැදිලිද? ඊට පස්සේ අර රජ රජුරෝ යන ගමන් තාපසයාට හොඳටම බැනගෙන යනවා මේ ඔබ ඔබ ඔබ වහන්සේට බොරු කියන්න හොඳ නැහැනේ මොකක්ද ඒ කරපු වැඩේ මෙහෙමයි කියලා බැනගෙන යනවා. ඊට පස්සේ තාපසයාටත් හිතට අප්සෙට්. සක්දේවඳු ආපම සක්දේවඳුට බයිනවා එයා. ඇයි ඒ බොරු කිව්වේ ඔබට ගැළපෙනවද බොරු කියන්න බලන්න මම මිනිස්සුගේ බැනුම් ඇහුවා කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ මේ ඒක කියනවා මොකද්ද හොඳ කාරණාවක් කියනවා. පුරුෂ ස්ථානෝචිත ප්‍රඥාව. ඒ කියන්නේ තැනට සුදුසු නොවන අවස්ථාවට අනුව කල්පනා කරලා කටයුතු කිරීමේ හැකියාවයි වීරියයි නොපසුබස්නා වීරිය කියන්නේ කියනවා නොපසුබස්නා වීරියයි තියෙනවා නම් එයාට ඒ කියන්නේ යන්න බැරි තැනක් නැහැ කියනවා. ඒතර බෝසතාණන් වහන්සේ දිනන්නේ එහෙම එකකින්. පැහැදිලිද? එතකොට බලන්න එතකොට දෙවි කෙනෙක් ගැන ආවේ කිය සක්දෙවුඳුන් විශේෂයෙන් දෙදෙව්ලෝට අධිපති සක්දෙවුඳුන් ගැන ආවේ කියත් ඔහොම වැරදෙන්න පුළුවන් නම් කියපු. ඒකයි ඔය අනාවැකි කියලා කියන්නේ අනාගතය ගැන කියපු වැකි. එතකොට ඒවා මේ ඒකේ 100ට 100ක් හරියනවා කියලා එකක් නැහැ. ඒක වැරදීමේ ප්‍රවණතාවක් තියෙනවා. බුදුවරුන්ගේ අනාවරණ ඥානයක් තියෙන හින්දා බුදුවරුන්ට ඒ නිමිති වලින් නෙමෙයි සියලු හේතු ප්‍රත්‍යයන් එතන ක්‍රියාත්මක වෙලා හරියටම මෙන්න මේකයි මේක වෙන්නේ කියන එක දැකලා කියනවා බුදුවරු. ඒක කිව්වොත් කිව්වා. එතකොට ඍෂිවරු කියලා කියන්නේ එහෙම කොටසක් නෙමෙයි. දැන් බුදුරයන් වහන්සේ කාලේ රහතන් වහන්සේ නමක් කියනවා මට මතකයි මහා කප් මහා කප්පින් රහතන් වහන්සේ හරි රහතන් වහන්සේ නමක් එක්කෙනෙක් සිවුරු වැල්ල ගෙදර යනවා. එක භික්ෂුන් වහන්සේ නමක්. එතකොට කියනවා මේ ස්වාමිනේ මේ නෑ එතකොට කියනවා ඒක ඒ අර ඒ රහතන් වහන්සේ නෑ රහතන් වහන්සේ අර සිවුරු වැල්ල ගෙදර යන්න කලින් කියනවා මේ මේ මේ මේ ඉන්න භික්ෂුව කොහොම හිටියට ඒක එතකොට එයා හොඳට මට මතකයට අරූපාවචර සමාපatti වල සම්බන්ධින්න පුළුවන් විදිහට මහා බලවත් භික්ෂුවක්. ඒ හිටියේ හැබැයි ධර්මාබෝධ කරලා නැහැ. ඒ භික්ෂුව ගැන කියනවා මෙයා ඔහොම හිටියට මෙයා සිවුරවල ගෙදර යනවා කියනවා. ඒ රහතන් වහන්සේ. ඊට පස්සේ බුදුරයන් හා ඊට පස්සේ කාලයකට මේ කාලයකට පස්සේ කොහමරි මේ මේ ඒක කියනවා. ඒ කියන්නේ එයා ගෙදර යනවා. ඒ විදිහටම. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ගියාවට ගියපුවම බුදුරයන් වහන්සේ කියනවා එයා සිවුරවල ගෙදර යන එක හරි හැබැයි එයා ආයෙ ඇවිල්ලා පැවිදිලා ආයෙ අරහතටපත් වෙනවා කියනවා. එතකොට ඒක රහතන් වහන්සේ දැක්කේ නැහැ. පැහැදිලිද? ඒක බුදුරජාණන් වහන්සේ දැක්කේ. එතකොට ඍෂිවරු කියලා අයගේ දිවස් හැකියාව 80 මහා ශ්‍රාවකයන්ගේ දිවස් හැකියාවට වඩා කොහොමත් අඩුයි. පැහැදිලිද? මම එතකොට ඒ හින්දා ඒ ඇයට 100ට 100ක අනාවැකිය කියන්න බෑ. අනාවැකිය කියන්නේ හරියටම 100ට 100ක් හරියන විදිහට සිද්ධ වෙන දේ 100%ම කියන්න හැකියාව නැහැ. ඒක තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. රහතන් වහන්සේලා කියන කාරණාවත් එහෙම වෙන ගතියක් තියෙනවා. එතන එතන පේන හැටියට. ඊට පස්සේ සක්දේවදුන් ගෙනාවේ කිය වැරදුන අවස්ථාව කෙලින්ම කියලා තියෙනවා. ධර්මයේ. ඒ හින්දා ඍෂිවරු හදපු එකක් තමයි ඔය මේ ජෝතිෂය කියලා කියන්නේ. ඒක කොහොමත් එතකොට මොඩල් එකක් හදනකොට ඔරිජිනල් එකට වඩා වෙනස් නේ. ඒක අපි මොඩල් එකක් හදනකොට ඒකට අදාළ විදියට ඒ කියන්නේ දිවැසට පේන දෙයට කර්මානුරූප සිද්ධියට අචින්තයෝ හිතලා ඉවර කරන්න බැරි කර්ම විශයත් එක්ක බද්ධ වෙලා තියෙන දෙයකට ඒකට ලෝක විශයත් බද්ධ වෙනවා කර්ම විශය කර්ම විපාක විශයයි ලෝක ලෝක ධර්මතාවයයි කියන දෙකම එකට බද්ධ වෙච්ච එකක් තමයි මේ ජීවිත ගමනක් කියන එක. ඒක ගැන ඒක 100% දකීමේ හැකියාවක් නැති කෙනෙක් ඒකට මොඩල් එකක් හදපුවාම ඒ මොඩල් එකෙන් ඊට වඩා අර අරක අඩු වෙනවා. එයාගේ ඒ කියන්නේ ඒක මානසික බලයකින් බැලිය යුද්ධයක්. එතකොට එයාගේ මානසික බලය 100% නිවැරදි නෑ. එයා හදන මොඩල් එකක් වුණාම අනිත් මනුස්සයන්ට ඒක බලන්න පුළුවන් විදිහට ඒක කොහොමත් නිර්වත්තාව ඊට වඩා අඩු වෙනවා. ඊට පස්සේ ඒ මොඩල් එකත් ඒක එතකොට ඒ නිර්වත්තාවේ අඩු වෙලා ඒකෙත් තවත් අර මේ පාරම්පරික ඥානයයි ඔය වගේ අර ගොඩාක් පැති නැති වුණාම තවත් ඒක නිර්වත්තාවේ තව අඩු වෙනවා. ඒ හින්දා මේ කොහෙම කොහෙත්ම 100%ක් මේ කේන්දර නිවැරදි කියන එක වෙන්න විදිහක් නැහැ. වෙන්න විදිහක් නැහැ. පැහැදිලිද? එහෙම වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒ හින්දා මේ කාරණාව කාරණාව එහෙම බලන්න ඒක අර එහෙම පුළුවන්. අපි ඔය අසංකල එකපාරක් එකන් ගියා මේක ඇදුනේ හින්දා මම කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා මේ වරැල්ලනේ පුංචි වරැල්ලනේ දසංකල. පුංචි බරල්ලේ මතකද අර අනාගතේ එහෙමයි බලන්න එහෙමයි පුංචි බරල්ලේ පුංචි බරල්ලේ එයා මේ දැන් නම් නැතුව ඇති කොහොම හරි එතකොටත් වයසයි ගොඩක් ඒ ප්‍රොෆෙසර් කෙනෙක් හිටපු එයා මේ නිකන් බිර රසාව කරන්නේ හවසට අර විනෝදාංශයක් විදිහට හඳාම් බල්ලා කියනවා කිව්වොත් කියනවා ආ ඒ කියන්නේ හරියට හරි එයා කියනු දැන් අසංකලා එහෙම ගොඩාක් ඒක ඒ කටිය බලපු දේවල් තිබ්බා ඉතින් කිව් හරියටම ටක්කෙටම කියනවා ඊට පස්සේ එතකොට අපිත් ওই රට යන්න වගේ අදහසක් තිබුණා ඊට පස්සේ අපි ගිහින් අපි අපේ බැලුවා ඊට පස්සේ බලපුවාම අනිවාර්යෙන් ඔය රට යන්න පුළුවන් කියලා ඒක කිව්වා ඊට පස්සේ ඒ කියපු අපි ගියා කොහොම හරි ඊට පස්සේ කිව්වා හැබැයි ඊට යන්න කලින් මේ ඔයයි කකුලක් කැඩෙන්න තියෙනවා කිව්වා කකුලක් කැඩෙනවා කිව්වා එහෙම ඊට පස්සේ මේ ඊට පස්සේ ආය ආය බලලා ආය ගණන් ටිකක් හදලා බලලා කිව්වා කකුලක් කැඩනවම තමයි කිව්වා කැඩෙනවා ඒක බේරන්න බෑ කිව්වා ඊට පස්සේ මම කරපටේ හරි දැන් මෙහෙම කිව්වනේ මම බය වුණේ නැහැ මම කල්පනා කරා හරි මං එහෙනම් හොඳ සිහියෙන් දැන් හැමදේම කරන්න ඕනේ කියලා ඉවරලා මං ඉතින් බස් එකෙන් දැන් කලින් බස් එක නවත්තන්න කලින් දැන් කොල්ල කාලේ බස් එකෙන් පයින්නවා අපි. ඒ ඔක්කොම නැවත්තුවා. ඒව නවත්තලා බස් එක නවත්තර ගන්න ඉඳලා බහැලා බොහොම පරිස්සමෙන් එහෙම කරා කොහොම හරි ඉතින් කකුලක් කැඩුන්නේ නැහැ. රට ගියා කකුලක් කැඩුන්නේ නැහැ. එතකොට දැන් එයා අනිවාර්යෙන් කැඩනවා කියලා කිව්වා. එතකොට මම ඒකයි කිව්වේ දැන් එයාගේ අනාවැකී අනික් කියපු ඔක්කොමගේ හරි ගිහින් තිබුණා. හැබැයි අපි එතන බොහොම අවධානය යුතුව සමහර දේවල් කරන් ගියාම ඒ කියන්නේ සමහර ඒ ඒ අනාවැකි වෙනස් වෙන්න පුළුවන්. ඒ දකින හේතු මත. ඒ හින්දා කොහෙත්ම 100ට 100ක් ওই දේවල් හරියන්නේ නැහැ. ওই දේවල් වලින් කෙනෙක්ගේ දෙන්නෙක් අනික් කෙනාව තීරණය කරනවා නම් අපි හදානක් දිහා බලලා ඒක නිකන් මේ ඒ කියන්නේ හඳහන කියලා කියන්නෙම අපි තේරුම් ගන්න ඕනේ. හඳහන කියලා කියන්නේ විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි ඒක නිර්වත්තාවය අඩුවක එක පැත්තක්. අනිත් එක ඔය තමයි කර්ම ඒකේ ඒ ධර්මතා ඒක හදලා තියෙන මොඩල් එකට අනුව කර්ම විපාක විඳින්න තියෙන විදිය ගැන ඉපදෙනකොට තියෙන ශේෂ පත්‍රය. ඉපදෙනකොට තියෙන බැලන්ස් එක. හොඳ ඒවට අනුව මේවා විපාක දෙන්න තියෙනවා නරක ඒවට අනුව මේවා විපාක දෙනවා කියලා ඉපදෙනකොට තියෙන එක. දැන් ඉපදිලා අවුරුදු 20 ගාණක් ගිහලානේ කසාදයක් බඳින්නේ. දැන් ඒ ටික කොහෙද ඔගේ තියෙන්නේ? පැහැදිලිද? ඉපදෙනකොටනේ ඉපදෙනකොට ග්‍රහයන්ගේ පිහිටීම අනුව මෙයා කරපු දේවල් වල කර්ම විපාක මෙහෙමයි කියලා හදනකොට ඉපදුනාට පස්සේ අවුරුදු 20 ගානකින් කසා බඳිනකොට ඒ ටිකේ ඇඩ්වීම නැහනේ. එතකොට අපි 100%ක් ඕක ගලපලා හරියනේද? පළවෙනි මොඩල් එකත් ඒකේ නිර්වත්තාවය අඩුයි. ඊට පස්සේ අවුරුදු 20කට මේක account වෙන්න ඕන ටික එකක්වත් account වෙලා නැහැ. පැහැදිලිද? අර උපන් වෙලාව එක බලන්නේ. එතකොට ඒ ජීවිතේ යා කරපු දේවල් තියෙනවා. ඒව බල ඒව බලන්නේ එතකොට ඒ හින්දා අපි හඳහනෙන් අන්තිමේදී තීරණයක් ගන්නවා කියලා කියන්නේ හඳහනක් බලලා ඒක හරි අපරාධයක්. හරි අපරාධයක්. පැහැදිලිද මාළි අම්මා? හරි නේද? එහෙනම් ඒක නිර්වත්තාවේ 100% කොහෙත්ම වෙන්නේ නැහැ. ඊට පස්සේ එතකොට දැන් බලන්න බලන්න බුදුරයන් වහන්සේගේ බලන්න කියලා තියෙන දේවල් ටික දිහා බලමු අපි. බුදුරයන් වහන්සේ එතකොට දැන් අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මම එකයි අර මුලින් ගාලේ ධාතු සංයුත්තේ තියෙන දේශනාවක් අරගෙන බුදුරජාණන් වහන්සේ කියන මේ සත්‍යෝ එකට සැසඳිලා යන්නේ මේ ධාතු ස්වභාවයක් අනුව කියන. ඒ ධාතු කියන වචනේ තේරුම ස්වභාවය. දැන් අපි ඒක කිය කිය වෙනකොට ධාතු ස්වභාවයක් කියලා කියනතර ඒක වැරදි අර පිටිපස්ස රිවර්ස් කරනවා වගේ කතාවක් ඒකත් මේ ධාත් එතකොට ධාතු විදියට කියනවා බුදුරජාණන් කියන්නේ ධාතු විදියට කියන සත්‍යෝ සංස්දෙන. ඒ කියන්නේ ස්වභාවයකට අනුව ස්වභා යම් ධර්මතාවයකට අනුවයි කියනවා සත්වයෝ සැසඳෙන්නේ සම වෙන්නේ. අර එක එක જાතිය කුරුල්ල එකාත්ය වහනවා කියලා කියන්නේ. ඒ වගේ තමයි. එතකොට යාළුව යාළුව විදිහට එකතු වෙන්නේ ඒ විදිහේ මොනවා හරි ඒ කියන්නේ පොදු ධර්මතා ටිකක් තියෙනවා. පොදු රූල්ස් ටිකක් තියෙනවා එකිනෙකා ප්‍රියවන්නා වූ ඒ ඒවට කැමතිවන්නා වූ. සියල්ල වෙන්නේ නැහැ. නේ? සියල්ල සියල්ල 100%ක් නෑ. හැබැයි පොදු ධර්මතා ටිකක් තියෙනවා. ඒ ටිකට හැමෝම ඒක નિરાයාසින්ම එකඟයි. අපි කොලේක ලියලා අපි මේ ටිකේ මේ මේ ප්‍රතිපත් වල ඉන්නවා කියලා යාළුවෝ එන්නේ නෑනේ. නේද? ඒ වුණාට ඒක નિરાයාසයෙන් මෙයාගේ මානසිකත්වයේ පිහිටලා තියෙන එකට එකඟ වෙන විදියට. ඒ හින්දා ඒ ධර්මතා ඒ එකඟ වෙන ස්වභාවය හින්දා ඒ ඇයට එකිනෙක කෙනා සමග කටයුතු කරද්දී පහසුයි. ඒ මානසිකත්වයේ එයා ඒ සමහර දේවල් ටිකක් තියෙනවා ඒ කාරණාවලදී මෙයා નિરાයාසයෙන්ම ඒ කියන්නේ අපි මොනවද කියලා දන්නේ නැති වෙන්න පුළුවන් සමහරවිට ඒක ඒ වුණාට එකඟතාවයක් තියෙනවා ඒකත් එක්ක ඒ ඒ ඇතේ කටයුතු කරදී පහසුයි ඒ පහසුකම මත තමයි යාලුකම කියන එක හැදෙන්නේ පැහැදිලිද යාලුකම යාලුකමක් කියන එක නැති වෙන්නේත් එහෙම නේද ප්‍රශ්න වෙලා අපහසු වෙලා ගැටලු වුණාම යාලුකමක් නැති වෙන්නේ නේ ආන් එහෙම ස්වභාවයක් තියෙන. ඒ හින්දා බුදුරජාණන්සේ කියනවා මේ ධාතු වශයෙන් තමයි කියනවා මේ සත්‍යය ඒ කියන්නේ ස්වභාවයකට අනුව කියනවා එකතු වෙන්නේ. ඒක ගැන අර විස්තර විදියට අහනකොට තමයි අර විදියට අංග හතරකින් බුදුරජාණන්සේ පනවන්නේ. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියලා. මම කල්පනා කරලා බැලුවා ඇතර මේ ඒ පැනවීමෙන් මේ මුළු මානසිකත්වයක්ම කවර කරනවා බුදුරජාණන්සේ. මානසිකත්වය මානසිකත්වයම කවර් වෙනවා ඒකේ අර විශේෂ පැති කිහිපයක් ඉස්මතු කරලා පෙන්වීමක් කරනවා. දැන් සීලය කියලා ඔකේ සීලය තමයි ඔකේ බේස් එක. ඔකේ ප්‍රධානම කාරණාව තියෙන ඔකේ සීලය. සීලය කියලා කියන්නේ එයාගේ අපි තව විදිහෙන් කියනවා නම් මෛත්‍රී උපේක්ෂා මට්ටම කියන්න පුළුවන්. නැත්නම් ආත්මාර්ථකාමී පරාර්ථකාමී මට්ටම. නැත්නම් අකුසල්, ඒ කියන්නේ අකුසල් අකුසල් අපි සීලය කිව්වම උතන දුස්සීල එකක් ගන්න වෙනවා. මොකද ඒකෙත් සැසදීමක් වෙන හින්දා. කුසල් කුසලයේ කුසල සහගත මානසිකත්වය හෝ අකුසල සහගත මානසිකත්වය කියන එක තමයි උතන සීලය කියලා එන්නේ පටන් ගන්න තැනම. පැහැදිලිද? එයාගේ කොහොමද හැසිරීම? එයාගේ කොහොමද එයාගේ එයා කොයි වගේ කෙනෙක්ද කියලා කිව්වා වගේ තමයි. ජීවිතය ගැන. අර අංග තුනට අමතරව මොනවද? ශ්‍රද්ධාවට අමතරව ඊට පස්සේ ත්‍යාගය කියන කාරණාවට අමතරව ප්‍රඥාව කියන කාරණාවට අමතරව එයා කොයි වගේ කෙනෙක්ද කියන එකෙන් තමයි ඒක තනි වචනේ තමයි උතන සීලය කියලා බුදුරජාණන් වහන්සේ පනවන්නේ. ඒකයි සීලය කියන එකට අපිට එකපාර විස්තර කරන්න බැරිනේ. සීලය කියන දැන් කාමාවචර කුසල්සිත විස්තර කරනකොට අපි කොච්චර අකුසල් ප්‍රහාණයක් ගැන කතා කරාදනේ. කොච්චර ධර්මතා ටිකක් කතා කරනවද? මොකද ඒකට ඔක්කොම එනවා. ඉවසීම කියලා ගත්තත් ඒත් සීලයටම අදාළ තව කාරණාවක්. හරි නේද? ඊට පස්සේ ඒ පදනමේ ඉඳලා ප්‍රධාන අංග තුනක් තමයි තව සුවිශේෂී විදිහට මේ කෙනෙක්ගේ සම වෙන්න බලන්න ඕනේ ප්‍රධාන අංග තුනක් තමයි බුදුරණාහි කියන්නේ අර ශ්‍රද්ධාව කියන්නේ එක අංගයක්. එයාගේ විශ්වාසයන් කියන එක. එයාගේ විශ්වාසයන්. ඒක ආගමික විශ්වාසයක් වෙන්න පුළුවන් සමාජ සාරධර්ම ගැන තියෙන විශ්වාසයක් වෙන්නත් පුළුවන්. මේ සමාජේ කොහොමද ජීවත් වෙන්න ඕන? කොහොම කොහොමද මේක මොකද්ද හරි මොකද්ද වැරදි කියලා සමාජයේ ගැන සාමාන්‍ය ධර්මතාවයක් වෙන්න පුළුවන්. ඒවා ගැන තියෙන විශ්වාසය. එතකොට ඒ විශ්වාසය කියන එක ඒක එකක්. ඊට පස්සේ අනිත් එක තමයි ත්‍යාගය කියන එක. කියන්නේ දෙන්නට දෙන්න අනිත්යට කොයිතරම් උපකාර කරගෙන ඉන්න කැමති කියන එක. ඔතන ත්‍යාග බලය කියලා කියන්නේ ඒක අර ඒ කියන්නේ දන් දෙන දන් දීමට අනිත්යට දන් දීම කියන්නේ අනිත්යට උදව්පකාර කරන්න තියෙන කැමැති අකමැති බව. ඊට පස්සේ ප්‍රඥාව කියන කියන්නේ කාරණාවක් වැටහෙන නොවැටහෙන බව. එතකොට බලන්න මේ ඇත්තරම ගත්තොත් එහෙම ජීවිතේ ප්‍රශ්න ටික ওই ටිකේ නෙමෙයි තියෙන්නේ. විවාහ ජීවිතයක ප්‍රශ්න ටික දැන් කටි කට අරින්න බයයි මේ මොන හරි අනෙක් කෙනාට ඒක කියලා දන්නේ කියන්න. ඒව නෙමෙයි අපි වෙන යාළුවන්ගේ විදියට අරන් කියන්න කවුරුත් නම් ගන්න නැතුව සාමාන්‍යයෙන් මෙහෙමයි කියලා කතා කරන්න. එතකොට ඕකේ තියෙනනේ. දැන් අපේ අපේ අපේ නිවසේ අපි ගත්තොත් එහෙම අපේ අම්මා සමහරලාට ඇති. එතකොට දැන් තාත්තා මේ වහන්න නැති හින්දා මට කතා කරන්න පුළුවන් මේ එතකොට ඒ දෙන්නාගේ විවාහ ජීවිතේ ගොඩක් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න හේතු වුණා ওই ශ්‍රද්ධාව ගැන ප්‍රශ්නයක්. එතකොට අම්මා ශ්‍රද්ධාවන්තයි. අම්මා බොහොම ධර්මයේ පැත්තට නැඹුරුයි මේ දේවල් වලට එහෙම කැමති තාත්තා මේ දේවල් නැහැ. ඒවා විකාර වැඩ බොරු වැඩ කියලා දකින කෙනෙක් තාත්තා. එතකොට ඒකත් එක්ක ඒ මේ ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච දේවල් බැලුවොත් ගොඩාක් දේවල් වල තියෙන්නේ ඕක පිටිපස්සේ. ඕක තමයි ප්‍රධාන කාරණාව. ඉතින් ඕක විවාහ වෙනකොට බැලුවනම් මොකද වෙන්නේ? පැහැදිලිද? දැන් මේ දේශනාව කරන්නේ මේ අපිට අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි අනාගතය ගැනකොට මේක තියෙනවනේ. ඊට පස්සේ අපිට සමහර දේවල් අපිට දැන් තියෙන මට්ටම වෙනස් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. අපි ඒවත් පස්සේ කතා කරමු. එතකොට සද්ධාව ගැන ඕමුවේ ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ අර ડોක්ටර් කෙනෙකුත් කතා කරා. එයා එයාත් අර කිව්වේ එහෙමයි. එයා මේ මහත්තයා බොහොම කැමති නැහැ. ඒ පැත්තට. ඉතින් මේ එයා බොහොම අමාරුවෙන් මේ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙදී සම්‍යක් ප්‍රයෝග දාලා එහෙම තමයි එයා මේ දේවල් කරගෙන යන්නේ. එතකොට හැබැයි උගත්කම් බැලුවොත් උගත්කම් ගැලපිලා. මම හිතන්නේ ධනයත් ගැලපෙන්නේ නැති, කුලයත් ගැලපෙන්නේ නැති, කේන්දරත් ගැලපෙන්නේ නැති. ඔක්කොම ගැලපිලා. හැබැයි ඒවා නෙමෙයි. අන්තිමේදී අපි ඇත්තට කවුරු හරි ගෙදර ඔකට ප්‍රශ්න කරලා තියනවාද? කේන්දරය ගැන මොකක් හරි ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්න නැහැ නේද? කේන්දරය අල්ලගෙන කේන්දරය අතන මේකයි දෙකයි තිබ්බේ ඇයි හතර තිබුණ නැත්තේ මොනවා හරි කියලා එහෙම එහෙම ප්‍රශ්න නැහැ. ඒ ගැන ප්‍රශ්නිකුත් නැහැ. ඊට පස්සේ අපි විවාහ වුණාට පස්සේ කුලයක් අල්ලන් ප්‍රශ්න කරන්නෙත් නැහැ නේ. ගොඩක්ම මෝඩ නැත්තම් සාමාන්‍ය මම මේ කියන්නේ කුලයක් අල්ලලා ඔකට්ටියගේ ආතල මුත්තල කියන වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා ආරයත් එක්ක ওই වගේ එකක් ඇද්දොත් මිසක් ඒක ප්‍රධාන ප්‍රශ්නේ ඒක හේතු ප්‍රශ්නේ වෙලා හට ගන්න නෑ නේද ප්‍රශ්න. එහෙම හට ගන්නවද? නෑ නේද? හේතු ප්‍රශ්න ඒක හේතු බීජ වෙලා මෙයාගේ කුලයේ මෙන්න මේ හේතු බීජ වෙලා කියලා මේ ප්‍රශ්නේ හටගන්නේ. එහෙම හටගන්නේ නෑ ප්‍රශ්නය. එහෙම. ඊට පස්සේ ධනයත් ඔහොම එකක් තමයි. විවාහ වුණ දෙන්නෙක්ගේ ධනය කියන එක ධනය දැන් මේ ධනය ගැන ප්‍රශ්නයකින් හේතු බීජ වෙලා ප්‍රශ්නේ හටගන්නේ වෙන දෙයක් හේතු බීජ වෙලා ප්‍රශ්නේ හටගත්තට පස්සේ ධනය කියන කාරණාවත් ඇදලා අරගෙන කතා කරනවා එතනදී. අර ගහන්න ඕන නම් නේද? අර මොනවා හරි අතට අහු වෙන දේවල් දෙයක් ගන්න ගහන්න ඒ වගේ එකක් තමයි ඒක කරන්නේ. එහෙම නේද? හැබැයි ශ්‍රද්ධාව කියන එකෙන් කෙලිම ප්‍රශ්නේ හට ගන්න නැද්ද? එතනම ප්‍රශ්නේ හට ගන්න නැද්ද? අරයා විශ්වාස කරන්නේ මේවා, මෙයා විශ්වාස කරන්නේ වෙන දෙයක්. එතකොට අරයා කියන ඕවා බොරු විශ්වාස, විකාර වැඩ කියලා ඉවරලා එයා ඒ පැත්තෙන් යනවා. මෙයා මෙහෙම බෑ, මෙහෙමයි මං කරන්නේ, මං ඇයි මේ ඔයා කැමතුන අකමැතුනට කරන්න දෙයක් නැහැ, මෙහෙමයි කියලා මේක යනවා. එතකොට ඒක ප්‍රශ්නේ හට ගන්නා වූ හේතු බීජයක්. පටන් ගන්න තැනක්. අරව පටන් ගන්න තැන් නෙමෙයි. මොකද කියන්නේ ලයනන්ද මහත්තයා ඒක එහෙම නෙමෙයිද? ඒක එහෙමද ඒක එහෙම නෙමෙයිද? හුඟක් වෙලාවට ඒක එහෙම තමයි හවුදරනේ මාත් හිතන්නේ. ඒක එහෙමයි නේද? ඔව් අපි ඔව් අපිට අර අරවයින් නෙමෙයි අපි ධනෙ උගත්කම් අරව මේ එකක්වත් ඕකෙන් අපි විවාහ වුණාට පස්සේ ප්‍රශ්නයක් අපි අදින්නේ නැහැ. ඒක ඇදෙන්නේ නැහැ. අපි අදින්නේ වෙන මොකක් හරි වෙච්ච මෙයාගෙන් වෙච්ච වෙන මොකක් හරි සීලේ පැත්තෙන් හරි වෙන මොකක් හරි දෙයක්ින්ද අපි ඔය කියන අංග හතරෙන් ඇතර ඒ අංග හතරෙන් ඇති වෙච්ච ප්‍රශ්නයක්කට අර තවත් එයාට එයාගේ පැත්තට මොකද එයාව තව පීඩාවටපත් කරන්න තමයි අපි අනිත් දේවල් ඇදලා ගන්නේ ඇදලා ගත්තොත් නැත්තම් ඒකෙන් ඒ මතින් ධනය උගත්කම කුලය හඳාන ගැලපෙන්නේ නැති එක මතින් ප්‍රශ්න හටගෙන නැහැ ප්‍රශ්න හටගන්නේ ඒ වුණාට එතකොට බලන්නකෝ අපි විවාහ වෙනකොට බලන්නේ එව්වනේ ඒකේ වටිනාකම එතකොට බලන්නකෝ වටිනාකම අල්පයිනේ. වටිනාකම අල්පයි. බලන්න ඕනේ මූලික කාරණාව බෙල්ලා නැහැ. ශ්‍රද්ධාව කියන එක මූලික කාරණාවක්. අයියා දෙන්නගේ විශ්වාසයක්. දෙන්නගේ පැහැදීම. මේ ආගමික විශ්වාසයන් වෙන්න පුළුවන් සමාජීය දේවල් ගැන විශ්වාසයන් වෙන්න පුළුවන්. ආන් ඒ කාරණාව. එතකොට ඒ දේවල් යම් මට්ටමක 100ක් සම වෙන්නේ නැහැ කොහෙත්ම යම් මට්ටමකට තියෙනවා නම් එක විදියකට ඒක ඒක ගැළපෙනවා කියන්න පුළුවන්. ඒක ප්‍රශ්න ගැටලු අඩු වීමට හේතුවක් වෙනවා. අන්තර මම එක ප්‍රශ්නයක් අහන්න දැන් ඔතන ඔතනදී දැන් මේ ශ්‍රද්ධාව ගැන කියනකොට අපිට කියන්න පුළුවන් අපි දැන් බෞද්ධ දෙන්නේ එහෙම විවාහ කරනකොට එහෙමයි. කොහොමද අපි කියන්නේ දැන් අපි කියමු දැන් මුස්ලිම් කෙනෙක් හරි ක්‍රිස්තියානි කෙනෙක් බෞද්ධ ක්‍රිස්තියානි ඔහොමත් විවාහ වෙනවනේ. ඒ අයත් ඉතින් ඒ ඒවක් අපි ගැන කොහොමද අපි ඒව ගැන විග්‍රහ කරනකොට කරන්න ඕනේ. ඒක තමයි මම එතනදී දේශනාවෙම කිව්වා මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය කියන එක නෙමෙයි. ඒකම නෙමෙයි යාගේ ආගමික විශ්වාසය ඊට පස්සේ සමාජීය විශ්වාසය තියෙනවානේ. ආගමට අමතරව තව සමාජයේ සාරධර්ම ගැන තියෙන විශ්වාස වගේ දේවල් තියෙනවානේ. මෙන්න මේක මෙහෙමයි වෙන්න ඕනේ විශ්වාස කියන්නේ විශ්වාසය සහ පැහැදීම කියන දෙකම. එයාගේ පැහැදීම සහ විශ්වාසය තියෙන්නේ කොයි මට්ටමේද කියන එක. ඔව් මොකක්ද සන්? අපි ඉංග්‍රීසියෙන් ඔය අපි කියන්නේ values කියලා කියන්නේ නිකන් මේ අපි general value කියලා ගන්න. දේවල් ඒවා සමානව තියෙනවා කියන එක ගොඩක් අපිට පහසුවක් නේ එතකොට. ඔව් ඒවා ගැන විශ්වාසය සහ පැහැදීම කියන එක. දේ වැලියුස් දෙක සමානයි කියන එකෙන් එන්නේ සීලේ පැත්තට යන්නේ. හැබැයි එයාගේ එතකොට වැලියුස් සමානයි කියන්නේ සීලේ පැත්තෙන්. ඒව ගැන තියෙන විශ්වාසයේ පැහැදීම කියන්නේ තව එකක්. පැහැදිලිද? එතකොට ඒ හින්දා දැන් අන්‍යාගමිකයන් නම් ඒකයි දැන් ඔය සාමාන්‍යයෙන් බලන්න මේ දැන් දැන් ආගම් දෙකක් අතර සමහරලාට විවාහයක් වුණොත් එහෙම බොහෝ සෙයින්ම ඔය ආගම් අතර ප්‍රශ්නේ, ඒ කියන්නේ ආගම් අතර කියන්නේ ඒ දෙන්නගේ ආගම් ගැන ප්‍රශ්නයක් හටගන්නවනේ. ආයෙ පාර. ඒ ප්‍රශ්නේ හටගන්නේ විශ්වාසය සහ පැහැදීම් වල වෙනසක් එක්ක. ඊට පස්සේ ආගමික විශ්වාසයක් නැති කෙනෙක් එක්කලා ආගමික විශ්වාසයක් බලවත් ඇති කෙනෙක් විවාහ වුණාම ආයෙ ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ විශ්වාසය හා පැහැදීම් වල වෙනසක් තියෙනවා. බරපතල වෙනසක් තියෙනවා. එතනින්ම ප්‍රශ්නේ හට ගන්නවා. ඒ එතකොට මේ විශ්වාසයෙන් පැහැදීම කියලා කියනකොට අපිට කොන්ෆිඩන්ස් කියලා කියන්න පුළුවන්ද? අර වැලියු සිස්ටම් එකේ තියෙන කොන්ෆිඩන්ස් එක කියලා කියන්න පුළුවන්ද එතකොට? කොන්ෆිඩන්ස් නෙමෙයි නේද? ඒක බිලීෆ් බිලීෆ් කියන එකයි විශ්වාසයයි ඊට පස්සේ ඒ ගැන අපේ හිතේ තියෙන මම දන්නේ පැහැදීමට කියන හරියට ඉංග්‍රීසි වචනේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඒ ඒ ගැන තියෙන පැහැදීම කියන එකට මොකද්ද හරි වචනය ඉංග්‍රීසි වචනේ. මට දන්නේ මට තරින්නේ ඔව් මම දන්නේ මට තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි වචනේ මොකද්ද කියලා. ඒ කියන්නේ අපේ පැහැදීම තියෙන්නේ ඒ ගැන. ඒ පැහැදීම හටගත්තේ විශ්වාසයෙන් හින්දා. පැහැදීම කියන කාරණාව අපි ඒකට යමකට පහදින්නේ ඒකට කැමති හින්දා ඒ දේ විශ්වාස කරන හින්දා. ඒකෙන් යහපතක් වෙන එක හොඳයි කියලා අපේ තියෙනවා විශ්වාසයක්. ඒ විශ්වාසය මත ඒ දේ සිහි කරනකොට අපේ හිතේ පැහැදීමක් ඇති වෙනවා. බුදුරයන් වහන්සේ දැක්කහම අපේ හිතේ පැහැදීමක් ඇති වෙනවා නම් පැහැදීමක් ඇති වෙන්නේ බුදුරයන් වහන්සේ මෙහෙම ගුණවත් කෙනෙක්, මෙහෙම යහපත් කෙනෙක් ගැන කියලා අපේ හිතේ තියෙන විශ්වාසයක්. ඒ විශ්වාසයේ මත තමයි පැහැදීම ඇති වෙන්නේ. ඒ කියන්නේ සද්ධාව කියන එකේ විශ්වාසයේ පැහැදීම කියන වචන දෙකේම අර්ථය එකට තියෙනවා. ශ්‍රද්ධා කියන pāli වචනේ. එතකොට ආන් ඒ වගේ කෙනෙක්ගේ වෙනත් ආගමක් කෙනෙක්ගේ වුණත් ඒතකොට ඒ ආගම් දෙකේ වුණත් ආගමික ජීවිතය ඒ වගේම ජීවිතයක සදා සාරධර්ම ගැන විශ්වාසයේ පැහැදීම බලවත්ව තියෙන කෙනෙක් ඒවා විශ්වාසයේ පැහැදීම නැති කෙනෙක් එක්ක විවාහ වෙනවනම් එතන එපමණකින්ම ප්‍රශ්නයක් හටගන්නවා. මොකද අරයාගේ අරයා කැමති නැහැ. දැන් විශ්වාසයේ පැහැදීම නැහැ කියන්නේ අරයා අකමැති. එයාගේ පැහැදීමකුත් නැහැ, විශ්වාසිකුත් නැහැ, එයා ඒකට අකමැති. මෙයා ඒකට කැමතියි. එතකොට අන්න උතන තමයි ඝට්ටණය වෙන්නේ. එක්කෙනෙක් කැමති දෙයට අරය අකමැති. එතකොට අරය මේ මෙයා ඒක කරනකොට අරය අකමැති දේ කරනවා වෙනවා. අනික් කෙනා. එක්කෙනෙක් කැමති දේ කරනවා අනික් කෙනාට ඒක අකමැති දේ කිරීමක් වෙනවා. එතකොට එතන එපමණකින්ම එතනින් ප්‍රශ්න හට ගන්නවා. හරි නේද? වෙන අර ධනයෙන් අරවා මේ වගේ ඔහොම ප්‍රශ්න හට ගන්නෑ. බලන දේවල් වලින් ඔහොම ප්‍රශ්න හට ගන්නෑ. ඔතන ඔතන පමණකින් ප්‍රශ්නට ගන්න මොකද කැමැත්ත අකමැත්ත එතන එතනම තියෙන එක කාරණා. අවසරයි ස්වාමීන් වහන්සේ එතෙන්දී මේ ආගම් දෙකක වුණත් මං හිතන්නේ දැන් මේ මේ කතා කරන සීමාවේදී ශ්‍රද්ධාව කියන කාරණාව මේ දෙකේ පොදු තැනකදී වෙන්න පුළුවන් නේ සොනද. ඒ කියන්නේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මේ ආගමකට හුඟක් බර නැත්තම් ඒනට විශ්වාසයෙන් ආගම් දෙකක් වුණත් ඒගොල්ලෝ පොදුවේ සලකන කියන්නේ ගුණවත්කම් ඒ දේවල් සමහරලාට ආගම් වල ඕවර්ලැප් එක හුඟක් තියෙනවනේ එක ලෙවල් එකකට. ඒතකොට ඒ ලෙවල් එකට නම් ඒගොල්ලොන්ගේ ශ්‍රද්ධාව තියෙන මං හිතන්නේ එතෙන්දී ඇප්ලයි වෙනවා කියන ආගමුත් එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ෆන්ඩමෙන්ටල් බිලීෆ් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ ජීවිතේ බරදාන ප්‍රමාණයට අනුව ඒ ආගම් දෙකේ තියෙන තිකේ පොදු දෙයකට වෙනවා නම් එහෙම සාර්ථක වෙන්න පුළුවන් මං හිතන්නේ ඒ සම්මතයෙන්. ඔව් ඔකේ සාර්ථක වෙන්න පුළුවන්. දැන් මේකේ ඇත්තටම දැන් ওই කාරණාව කතා කළා මට කතා කරන කාරණා තමයි සීලය කියන කාරණායි මෛත්‍රී උපේක්ෂාව තිබ්බොත් ඕකම බැලන්ස් වෙනවා. ඒ එයා මෛත්‍රී උපේක්ෂාව තියෙනවා අර ඉවසීම කියන එක තියෙනවා. ඒකත් එක්ක එයා ඔක්කොම බැලන්ස් බැලන්ස් වෙලා ඒ ලෙවල් එක ඒ ලෙවල් පවතින ලද දෙයින් සතුටු වෙන මානසිකත්වයෙන් යුතුව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔක්කොම බැලන්ස් කරනවා. අපි අර කතා කරලා තියෙන කාරණාවල සීලය කියන එකේ මෛත්‍රී උපේක්ෂාව හැදුවා. එතකොට මේ එතකොට ඔය දැන් මේ දිනේ කියපු කාරණාවෙත් හරි එතකොට ලොකුවට නෑ නෑ මේ ආගම තමා හරි කියලා අපි ලොකු විශ්වාසත් එක්කලා ඒ කියන්නේ සීල කියන කාරණාවකට අර යම් ඒ කියන්නේ යම් කිසියට අනික් කෙනා කියන එක දරා ගැනීමේ හැකියාවක් එකයි අනික් කෙනාටත් කියන එකත් අපි ඇප්‍රිෂিয়েට් කරනවා කියලා කියන්නේ ඒකත් අපි ඒ විදිහේ මානසිකත්වයෙන් යුතුව තදින් ග්‍රහණය කරගෙන නැත්නම් ආගම කියන එක ඒ දෙන්නට ඕලැප් එකක් මැද්ද ඉන්න පුළුවන් ඒ දෙකේම තියෙන යහපත්කම් ප්‍රශ්නයක් නැහැ. මේකත් හොඳයිනේ. මේ දෙයත් හොඳයිනේ කියලා ඉවරලා ඒකත් එක්කලා යන්න පුළුවන්. ගමනක්. එහෙම නැතුව අපි තදින් ග්‍රහණය කරගෙන නම් තියෙන්නේ මේ ආගමික විශ්වාසය කියන එක මතවාදය කියන එක ඒකත් එක්ක ලොකු ප්‍රශ්නයකට යනවා. ඒකත් එක්ක ලොකු ප්‍රශ්නයකට යනවා. උපේක්ෂා කියන එක හඳුනන දේ රෙස්පෙක්ට් කියන එක ඒක ඒකට තව වචනයක් නැති ඉංග්‍රීසියෙන් කිව්වොත් මෛත්‍රී උපේක්ෂාවටද? එහේ මෛත්‍රී උපේක්ෂාවට තනි වචනයක් කියන්න බෑ. රෙස්පෙක්ට් ඒ කියන්නේ ඒක රෙස්පෙක්ට් කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම කියන්න පුළුවන්. ඒක අනිත් කෙනාට ගෞරව කිරීම කියන්නත් පුළුවන්. ඉවසීම කියන්නත් පුළුවන්. ලද්දේ සතුටින් අපි මොනවා කිව්වත් අන්තිමේ තියෙන්නේ එකම කාමාවචර කුසල්සිත. කාමාවචර කුසල්සිත නෑ ගෞරවයට අනුව වෙනම කාමාවචර කුසල්සිතක් බුදුරජාණන්සේ පනවල නෑ. ඊට පස්සේ ලද්දේ සතුට වීමට අනුව, ඉවසීමට අනුව, සාමාන්‍ය භාවනාවක් කරනකොට, දන් දෙනකොට ඒ කියලා ඒවට අනුව වෙන වෙනම කුසල්සිත පනවන්නේ එකම කුසල්සිතේ තියෙන අනි පොඩි පොඩි අංගවල වෙනස් වීමක් විතරයි. ඒ කුසල්සිත හැම සිතකම තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් තමයි මෛත්‍රිය උපේක්ෂාව. එහෙනම් මෛත්‍රී උපේක්ෂාව කියන කාරණාව තියෙනවා නම් මෛත්‍රී උපේක්ෂාව කියන කාරණාව වැඩිලා නම් තියෙන්නේ කවුරු දෙන්නගේ එක්කෙනෙක් ගාව වැඩුණත් එයාගේ ලොකු ඉවසීමක් ඔරොත්තු දීමක් හට ගන්නවා ජීවිතේ. පීඩාවටපත් නොවි. අන්න ඒකයි විශේෂ කාරණා. දැන් සාමාන්‍ය ඉවසීම වරොද්දීම කෙනෙක් හදා ගන්නවා ලොකු පීඩාවක් දරාගෙනනේ. මානසික පීඩාව. ඒ ඒ ඒකට හේතුව එයා එයා මේ කාගෙන ඉන්නවා. කාගෙන ඉන්නේ එයා පීඩාවෙන් ඉන්නේ එයාගේ උපේක්ෂාව නැති හින්දා. මෛත්‍රිය නැති හින්දා අපහසුවෙන් ඉන්නේ. මේ මෛත්‍රී උපේක්ෂා සාගත කුසල් සිත අඳුරගෙන ක්‍රියාත්මක කරොත් එම සීලය කියන කාරණාවෙදි අර අනිත් දේවල් අපි තුමු සද්ධාවේ හරි ওই අනිත් කාරණාවල මොන ප්‍රශ්න තිබුණත් මෙයා ඒ ඒ ඒ එයා කුසලයේ ඉන්න හින්දා අනික් කෙනාවට පීඩාවක් දෙන්නේ නැතුව තමනුත් පීඩාවටපත් නොවි ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නවා. පැහැදිලිද? අනික් කෙනාවට අනික් කෙනාව පීඩාවටපත් කරන්නේ නැතුව. මොකද එයා එපමණකින්ම දන්නවා මම අයිති උපේක්ෂාව නැහැ. එහෙම කටයුතු කරොත් කියලා. ඊට පස්සේ තමනුත් පීඩාවටපත් වෙන්නේ නැතුව ඉන්න දන්නවා. මොකද මෛත්‍රී උපේක්ෂාවෙන් ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේ මානසිකත්වය කියලා අඳුරනවා. ඒ මානසිකත්වයෙන් බැහැරෙනකොට ආය හදා ගන්නවා. හදාගෙන මේ මානසිකත්වය එනකොට එයා එයා ප්‍රශ්න කැටළු ඔය අනිත් දේවල් වල මොන අර්බුද තිබුණත් මෙයා තමනුත් පීඩාවටපත් වෙන්නෙත් නැහැ මෙයා අනිත් කෙනාට පීඩාවක් දෙන්නෙත් නැහැ දෙකම වෙනවා හැබැයි අනිත් කෙනාගේ මෛත්‍රී උපේක්ෂාව නැත්තම් එයා තනියෙන් හරි පීඩාවටපත් වෙනවා හරිද විවාහ වෙනකොට හැම වෙලාවෙම දෙන්නෙක් ඉන්නවනේ එක්කෙනෙක් මෛත්‍රී උපේක්ෂාව කියන කාරණාව තේරුම් අරන් ජීවිතේ ඊට අනුව සකස් කරගත්තොත් යම් මට්ටමකට එයා ඒ ඒ මානසික මට්ටමින් ඉන්නවා අනික් කෙනා සකස් කරගත්තේ නැති වුණොත් මෙයාගෙන් එයාට පීඩාව නැති වුණාට එයා විහි පීඩාවටපත් වෙනවා. එයාට මෛත්‍රී උපේක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිද? සීලෙන් බැලන්ස් කරනවා. මම කියකියේ සීලය කියන එක පදනම මේකේ බේස් එක මීට අමතරව අර සුවිශේෂී කාරණා තුනක් තමයි ඔය ශ්‍රද්ධාව කියන බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් ඉස්මතු කරන්නේ සම වෙන්න ඕනි කාරණාවක් විදියට. මොකද එතනින් ලොකු දෙයකට යනවා. ඊට පස්සේ අනිත් එක තමයි ත්‍යාගය කියන එක. දෙන්නා දෙන්නා කොයිතරම් ත්‍යාගය කියන්නේ පරිත්‍යාග කරන ස්වභාවය. අනිත් අයට ලෝකෙට ශාසනයට වේවා ලෝකෙට වේවා ඥාතීන්ට වේවා උදව්පකාර කරන්න කැමතිද කියන කාරණා. එක්කෙනෙක් කැමති වෙලා අනිත් කෙනා අකමැති වුණොත් ආයෙ ප්‍රශ්නේ හට ගන්නවනේ. එක්කෙනෙක් එක කැමති අනිත් කෙනා අකමැති. එතකොට අනිත් කෙනා මෙයා මෙයා මේ දේ කිරීම අනිත් කෙනාට අනිත් අනිත් කෙනා අකමැති දේ කිරීමක් බවට පත් වෙනවා. මෙයා කැමති දේ කිරීම අනික් කෙනා අකමැති දේ කිරීම බවට පත් වෙනවා. අන්න ඒ හින්දා එතනම මේ එපමණකින්ම ප්‍රශ්නේ හැට ගන්නවා. වෙන දේවල් ඕනේ නැහැ. රටේ ජීවිතවල අත්දැකීම් ඇති ඒවා ගැන්නේ. අපේ අම්මාද ඉන්නවද? නෑනේ. ඒ අපේ දැන් එහෙම මේ ප්‍රශ්නේ තියෙනවා. තිබ්බා අපි ඒකද කමන්නේ ඉතින් අපි ඒක මම නිකන් කියන්නේ ඒක අනික මේක තාතට ඇහෙන්නේ නැති හින්දා මම කියන්නේ තාතා අහන්නේ මෙතන දේශනා ඔව් කවුද කතා කරන්නේ කවුද එතකොට ඒකේ අපි දැක්කා ඒ අර මම අර උදාහරණයක් ගත්තා එතකොට අපේ අම්මා දන් දෙන්න කැමති ගොඩක් දන් දෙනවා ඒ කාරණාවෙදි මට මතකයි ඉස්සර මේ දැන් තාත්තා ඒවට කැමති නැහැ ඒ කාරණාවට එතකොට මට මතකයි එක මිනිස්සෙක් ඔය අම්මා කොහේ හරි මේ පොළොන්නරුවේ ඉන්නේ අර ගියක් ගාවින් යනකොට දැකලා මේ කියන්නේ ඔය මොනවා කියලා බూరు වැඳක මිනිස්සෙක් හරියට මේ මෙට්ටයක් වත් නැතුව බොහොම දුකසේ ඉන්නවා දැකලා ඊට පස්සේ ඉතින් එයා ඉල්ලලා නේ ඊට පස්සේ අම්මා යාට උදව් කරන්න ඕනේ කියලා මෙට්ටයක් ගෙනල්ලා මෙට්ටේ ගෙදරින් තියන්නේ නැහැ තාත්තා දකී කියලා. තාත්තා දැක්කොත් බයිනවා. මෙට්ටේ වෙන ගෙදරක තියලා net එකක් ගෙනල්ලා ඒවා වෙන ගෙදරක තියලා බෙඩ් ෂීට් ගෙනල්ලා කොට්ට ගෙනල්ලා කොට්ට උර ගෙනල්ලා ඒවා ඒවා වෙනම හිමින් හිමින් වෙන තැන්වල තියලා ඊට පස්සේ තාත්තා නැති දවසක අර දේවල් ටික වෙනම කෑම එකක් උයාගෙන අරේ ගිහිල්ලා අර ඇඳේ ඒක දාලා මේ ඒව දාලා මේ කටකොට උර දාලා බෙඩ්ෂීට් දාලා අලුතෙන් ඊට පස්සේ ඒ මනුස්සයාට ඇඳුම් තරන් ගිහිල්ලා එහෙම මේ නෙට් නෙට් එකක් දාලා කන්න දීලා එහෙම ඉතින් අර මනුස්සයාට හිතා ගන්න බෑ මොකද්ද මේ උනේ කියලා වයසක මනුස්සයෙක් පැහැදිලිද එතකොට දැන් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ දැන් දැන් අම්මා තාත්තගේ දෙයක් නෙමෙයි දන් දෙන්නේ තාත්තගෙන් සල්ලි අරන් නෙමෙයි දන් දෙන්නේ ඒත් අරයා කැමති නෑ පැහැදිලි නේද මම මේ අපේ පවුල උදාහරණ ගත්ත මේක අපි තාත්තා කන්ට යන්නේ තියෙන මේ එතකොට ওই කට්ටියත් ඕන තරම් ඔය වගේ උදාහරණ දැකලා ඇති. තමන්ගේ ජීවිතවලින්ම දැකලා ඇති. පැහැදිලා පැහැදිලු නේද? හැබැයි එතනදිත් කාරණාව තමයි මෛත්‍රී උපේක්ෂාව තිබ්බනම් කොයි පැත්තේ හරි දෙපැත්තේ එක පැත්තකින් තියෙනවා නම් ඒ එයා අනික් කෙනාට පීඩාවටපත් කරන්නෙත් නැහැ. එයා පීඩාවටපත් වෙන්නෙත් නැතුව එයාගේ ගමන යනවා. අනික් කෙනාවට පීඩාවටපත් කරන්නෙත් නැහැ. එයා පීඩාවටපත් වෙන්නේ නැතුව ජීවිතේ ගමන කොහොමද යන්නේ කියලා එයා තේරුම් අරන් ඉන්නවා. අනික් කෙනා මෛත්‍රී උපේක්ෂාව නැත්තම් මෙයා පීඩාවටපත් කරා හෝ නොකරා හෝ එයා පීඩාවටපත් වෙනවා. ඒකට හේතුව එයා කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද කියලා තේරුම් ගැනීම. කාටරි මොනවා හරි කියන්න තියනද ඒ ගැන? හරි. ඊට පස්සේ අන්තිම කාරණාව තමයි ප්‍රඥාව කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ එතකොට අර ඒ ඒක අර සීලය කියන එකෙන්ට පරිබාහිරව විශේෂ කාරණාවක් ඉදිරියට දක්වනවා. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ කාරණාවක් තේරුම් ගැනීමේ වටහා ගැනීමේ ශක්තිය කියන එක. ඒකත් එක ප්‍රශ්නකට ගන්නව නේද? ජීවිතවල ගොඩක් ප්‍රශ්න ඔකට ටික අර ගන්න ඇති ඔය එකක්ත් එක. කියන්නේ මේකදී වෙන්න ඕන විදිය මේකයි හරි විදිය කියලා පේනවා. ඒ වුණාම එයා කියනවා මේක මෙන්න මෙහෙමයි කරන්න ඕනේ මෙන්න මෙහෙම කරේ නැත්නම් මෙහෙම වෙනවා කියලා කියනවා. අනික් කෙනාට ඒක ඒ ගානට දකින්න බෑ. එයා එයා නෑ නෑ එහෙම නෙමෙයි මෙහෙම කරමු කියලා කියනවා. එහෙම නැද්ද? ඔහොම කාරණාවක් තියෙනවා. ඉතින් මේ මම අර නිකන් මම මගේ ජීවිතේම මම උදාහරණයක් කිව්වොත් ඒ කට්ටිය ජීවිතවල දැන් මට ප්‍රශ්නයක් නැහැ නේ මගේ තනියෙන් ඉන්න කෙනෙක්ින්ද දැන් එහෙම අපි ගත්තොත් එහෙම අපි කැම්පස් යන කාලේ ඔහම එක්කෙනෙක් එක යාළු වෙලා හිටියා. හරි. එතකොට එයාත් එයා පේරාදෙනි කැම්පස් එකක් මොරටු හිටියේ. ඉතින් මේ ඊට පස්සේ දැන් කතා කරන්න ගියපුවාම කතා කරන්න ගිහිල්ලා මම ඉතින් මොකක් හරි මෙන්න මේක මෙහෙම කරමු කියලා කියනවා. කිව්වහම මං කියනවා දැන් ඕක මෙහෙම කරොත් මෙන්න මෙහෙම වෙන්න මෙන්න මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම මෙහෙම මේ මේ කාරණා මෙහෙම වෙන්න පුළුවන්. ඔය හින්දා ඔක කොහොම නෙමෙයි කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා කියලා ඊට පස්සේ මම අනිත් පැත්තට කියනවා දැන් මම මේ කියපු එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන් කියනවා. දැන් මං කියප එකේ මොකක් හරි වැරදිමක් තියෙනවා නෑ ඒ ඔයා කිව්වට අතන මෙහෙමනේ කියලා ඊට පස්සේ කියනවා නෑ නෑ ඔය කිව්ව ඔක්කොම හරි කියනවා ඒ වුණාට අපි මේක මෙහෙම කරමු කියනවා <laughs> පැහැදිලිද එතකොට ඒක අර ඇතර කාන්තාව හැංගීම හැංගීම් වලින් තියෙන ගැනීමත් එක්ක තියෙන කාරණාවක් දැන් අර කියන දේත් ඔක්කොම හරිලු ඊට පස්සේ ඒ වුණා එයා කියන දේ ඒක එතකොට වැරදි කියන එක එපවණි කිව්ව ඔප්පු එලා ඒ වුණාට ඒ වැරද්දේ කරමු කියනවා හැද මේ පොඩි පොඩි කාරණා ගැන මම කියන්නේ ඒකත් එක්ක ඉතින් මම කල්පනා කරා මට දවසට හිතා ගන්න බෑ නේද මේ මානසිකත්වය කොහොමද වැඩ කරන්නේ කියන එක තේරෙන්නේ මට ඒක මට හිතා ගන්න බෑ දැන් කොහොමද ඒක වැඩ කරන්නේ මට අද තේරෙනවා ඒක අර ලොජිකල් and ඉමෝෂනල් වෙනසකින් මේ යන්නේ කියන එක මේ අද තේරෙනවා අපි ඒක ගැන ඉස්සරහ දේශනාවලදී කතා කරනවා මේ එතකොට තේරුම් ගන්න ඒ වගේ එතකොට ඒ ගැට නැති වෙන ප්‍රධාන තැනක් ඒක. කටික ජීවිතවල තෝරන තරම් අද්දගීම් ඔහොම ඇති. ඒ කියන්නේ මේක මෙහෙමයි වෙන්න ඕනි කියලා දකිනවා. දැකලා කියනවා. ඊට පස්සේ අනික් කෙනා ඒක එයා ඒක දකින්නේ එයා ඒක නෑ මෙහෙමයි කියලා කියනවා. අන්තිමේදී ප්‍රශ්නේ දැන් වරදුනාට පස්සේ ප්‍රශ්නේ එනවා. මං කිව්වා කොහොම කරන්න එපා මෙහෙම කරන්න කියලා. එහෙම තියෙද්දිත් ඔයා මෙහෙම කරානි කියලා ඉවරලා ප්‍රශ්න ගැටලු එනවා. හරි නේද? එතකොට ඒකෙදිත් කියන්න තියෙන්නේ මෛත්‍රී උපේක්ෂාව කියන කාරණාව තියෙනවා නම් අපි සමහර වෙලාවට අපිට අපිට බෙන්ඩ් වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ ලොකු අර්බුදයකට යන්නේ නැත්නම් කමක් නැහැ. ඒ කියන්නේ ෆස්ට් choice එක ෆස්ට් choice එක කියලා එකක් තියෙනවා. ඒක උනන වඩා හොඳයි. ෆස්ට් choice එක නොවි සෙකන්ඩ් choice එක උනා කියලා අර්බුදයක් නැත්නම් අනික් කෙනාගේ හිතේ සතුට වෙනුවෙන් අපිට සෙකන්ඩ් choice එකට යන්න පුළුවන් නේ. අංක 1 මේක. අංක 1 වුණා නම් වඩා හොඳයි. අංක 1 ඒක නොවුනට අංක දෙකෙත් ලොකු ප්‍රශ්නයක් නැත්නම් අංක දෙකට අනික් කෙනා ගොඩක් කැමති නම් ඊට පස්සේ ආ එහෙනම් කමන්නේ ඒක එහෙම කරලා එහෙම කරමු කියලා අපිට යන්න පුළුවන්. ඒකට කියනවා මෛත්‍රී උපේක්ෂාවයි කියලා. ප්‍රඥාවත් එක්ක අරයාගේ මෛත්‍රී උපේක්ෂාව හොදයි. එහෙම. එතකොට පැහැදිලිනේ? එතකොට ඔන්න ඔය කාරණාව තමයි දැන් විවාහ වුණ දෙන්නට දැන් ඔතනදී ඔය ඕක බැලන්ස් කරන් තියෙන්නේ මෛත්‍රී උපේක්ෂාවෙන්මයි. දැන් මං ආයෙ පාරක් කිව්වොත් එහෙම ආයෙ කිව්වොත් ධනය හින්දාවත් උගත්කම් හින්දාවත් කුලය හින්දාවත් ඔය මේ රූපය හින්දාවත් ඔය එකක් හින්දාවත් නෙමෙයි ප්‍රශ්නයක මූල ආරම්භයේ ගිහි ගෙදර පටන් ගන්න. විවාහයට දෙන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. එතන නෙමෙයි ප්‍රශ්නේ. ඒව අදිනවා ප්‍රශ්නයක අදිනකොට අර උපකාරක දේවල් වශයෙන් ඒව ඇදලා ගන්නවා. ඒ මිසක් ඒව අරක මතින් ප්‍රශ්නේ හටගන්නේ ඒ හින්දා ඒ වගේ වටිනාකම් තියෙන්නේ අල්පයි. අල්ප වටිනාකම් තියෙන්නේ හැබැයි කෙනෙක්ගේ ශ්‍රද්ධාව කියන එක දෙන්නගේ විශ්වාසයේ පැහැදීම් කියන කාරණාව මත ප්‍රශ්න හටගන්නවා එපමණකින්ම. අනිත් දේවල් මොනවා වෙලා තිබ්බා අනිත් ඔක්කොම ධනයයි ඔක්කොම ගැළපිලා ගැළපිලා තිබ්බා විශ්වාසයේ පැහැදීම් කියන කාරණාවත් ප්‍රශ්නේ හට ගන්නවා ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි ප්‍රඥාව දෙන්නගේ වැටහීම් ශක්තිය කොයිතරම් මට්ටමකින් තියෙනවද කියන එක මත ගොඩාක් දුර්වල වෙනසක් ලොකු වෙනසක් තියෙනවා එතන ලොකු ප්‍රශ්න හට ගන්නවා නිතර නිතර ඊට පස්සේ ත්‍යාගය ඒ දෙන්නගේ අත්හැරීම් මත කෙනෙක්ගේ අනිත්‍යයට උදව් උපකාර කරන මට්ටම් වල කැමැති අකමැති ස්වභාවය මත නොගැලපීම් ඒ දෙක ගොඩාක් දුරස්සනම් තියෙන දෙන්නට දෙන්නගේ මානසිකත්ව දෙක ප්‍රශ්න හට ගන්නවා. ඊට පස්සේ සීලය කියන මේ කියන්නේ මෛත්‍රී උපේක්ෂා සහගත ස්වභාවය කොටිම කියනනම් ආත්මාර්ථකාමී පරාර්ථකාමී ස්වභාවය මේ ඊට පස්සේ කුසලයෙන් කුසල දෙන්න ඉන්නේ අකුසලෙන් දෙන්න කියන ස්වභාවය මත ප්‍රශ්න හට ගන්නවා. එතකොට ඒ වගේ ඒවා ප්‍රධාන ප්‍රශ්න හට ගන්න ප්‍රබව ප්‍රශ්න හට ගන්න ප්‍රබව ධනය අර ඔය කඳහන් අරව මේවා ප්‍රශ්න හට ගන්න ප්‍රබව නෙවෙයි. මේවා ප්‍රශ්න හට ගන්නා වූ ප්‍රබව. එතකොට මේක දැන් කරන් තියෙන එක බැලන්ස් කරන්න ඕන නම් බැලන්ස් කරන්න තියෙන්නෙම මෛත්‍රී උපේක්ෂාවෙන්මයි. වෙන ක්‍රමයක් පේනවද? ඔය කියපු කාරණාව ගැන මොකද්ද කාර්යද මොනවද කියන්න තියෙන්නේ? මොකද ඉන්දික එක හරිද වැරදිද තව මොනවද එකට එන්න ඕනේ? ඒක හරි හරි ස්වාමීන් වහන්සේ ඒ ඔය කියන කාරණා හතර ගත්තාම අනිත් ඕන එකක් ඒකට අඩංගුයි කියලා තේරෙනවා ස්වාමීන් ඒක සම්පූර්ණයෙන්ම හරියටම හරි ස්වාමීන් ඒ කියන්නේ ප්‍රායෝගිකව ගත්තත් ඕන වෙලාවක මොන දෙන්න ගද්දී ඇත්තටම මොකද්ද පාවිච්චි කරලා තියෙන්නේ කියලා බැලුවොත් ඔය ටික තමයි කරගෙන තියෙන්නේ. ඒ ප්‍රශ්නේ හට ගන්නව ප්‍රභවය තියෙන උතන. ඔය හතරෙන් තමයි ප්‍රභව වෙලා තියෙන්නේ. නේද? එහෙම. ඔව්. අන්න ඒ සිද්ධියයි බලන්න ඕනේ. ඉතින් බලන්නකෝ අපි අර වටනාක අපි විවාහකෙදි බලන්නේ වෙනම දේවල් ටිකන්නේ. එහෙම නැද්ද? දැන් විවාහකෙදි මිනිස්සු බලන දේවල් ටික බලන්නකෝ. ඒ වගේ වටනාක ඒක හනමිටිය වගේ. මේක නිකන් රත්තරන් වගේ. ඒකයි දැන් බුදුරුන්ගේ වචනයක් කියලා කියන්නේ මේකයි. ඕක ඒක හරියටම කෙනෙක් හොඳට ඔයලා බැලුවොත් පේනවා මේක කොයිතරම්නම් මේ බුදු කෙනෙක් මේක කොනට දැකලා කියලා තියනවාද කියලා. එනහට සානස විවාහය කියන කාරණාව සානස විවාහ වෙන්නේ එක වයසකදී උනාට ජීවිතේ තේරෙන්නේ තව වයසකදීනේ. තවතර දැන් දැන් කාරණාව ටික තියෙනවා. ඒ කියන්නේ ඒ ඒක අර ජීවිතේ ගොඩාක් ඒ කියන්නේ දකින්න පුළුවන් කාලයක් එනවා. එතකොට ඒ කියන්නේ ඒ අවුරුදු 20 දී තියෙන අත්දැකීම නෙවෙයි අවුරුදු 40 වෙනකොට 60 වෙනකොට තියෙන දේ ඒ රිෆ්ලෙක්ෂන් එක වෙනස් වෙනවා. එතකොට ඒක අර ටික ඒක එහෙම එකක් තියෙනවා. දැන් ওই ටික අහලා තියෙනකොට සමහර කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම දන්නේ නැහැ ප්‍රායෝගිකව නම් ඇත්තටම වෙනස් වෙයිද කියලා අහලා තියෙනවා නැතයි කියන එක. නමුත් ඒ කාරණාව හරි කියලා තේරෙන්න සමහරවට අර ජීවිතේ දැකලා තියෙනවා කියන. ඔව්. ඒකේ මෙහෙම දෙයක් තියෙනවානේ. ඒ කාරණාවේ තමයි දෙමව්පියන්ට ඒ බරක් වැටෙනවා. දරුවන් විවාහයේදී දෙමව්පියන්ට අර එක්ස්පීරියන්ස් එක තියෙනවානේ. එතකොට ධර්මානුකූලව හරි ධර්මයේ විදිහට ධර්මතාවයත් එක්ක ධර්මයේ තේරුම් අරගෙන ඔය කට්ටියගේ දරුවෝ කවදා හරි විවාහ වෙන කාලෙක ඔය කට්ටිය ඕගේ බැනිල්ල වෙනස්. අනි සාමාන්‍ය විදිය නෙමෙයි. එතකොට ඒ ඒ කියන්නේ මේ ධර්මයේ පුරුදු කරා නම් ධර්මයේ හරියටම තේරුම් අරන් මේ ගැන විශ්වාසය පැහැදිලි තිරන මේ දැක්මට අනුව තමයි බලන්නේ. එතකොට ඒක දරුවන්ට උපකාරය වෙනවා. දරුවන්ට ඒ කාරණාව කරන්න උපකාර වෙනවා. ඊට පස්සේ ඕකේ කොහොමත් මෙහෙම දෙයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මේ දැන් නුවණැති කෙනෙක් නුවණ ඒ කියන්නේ මේකට මේ කියන කාරණා වලට දැන් අනිත් කෙනාගේ ওই මානසිකත්ව කොහොමද පවතින්නේ කියන එක හොයාගන්න නුවණ ඕනේ නැද්ද ඕනේ නේද අපිට අනිත් කෙනාව අපිට එතකොට එයාව මෙයා මෙයාගේ ස්වභාවය මොකද්ද කියලා අපිට තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න ඥානයක් ඕනේ ඥාණයෙන් යම් මැනබැලීමක් කරන්න වෙනවා එතකොට ඥානයක් නැති කෙනෙකුට ඕක කරගන්න අමාරුයි පැහැදිලිද? හැබැයි ඥානෙ තියෙන කෙනෙකුට ඔක මැනගන්න පුළුවන්. දැන් අපේ ඇතර විවාහ ජීවිත කියන ඒවා නිකන් මේ කොහොමද දන්නවද ඒවා තියෙන්නේ? ඒවා තනිකර අර මේ නිකන් අපි හිතමුකෝ දාදු ගැටයක් උඩ දානවා වගේ තමයි ඒක. උඩ දාලා ඉවරලා මෙන්න මේ අපි හිතමු අපි හිතමු හොඳ නරකයි කියලා ගත්තොත් එහෙම හොඳ වෙයිද නරක වෙයිද කියන එක නිකන් කාසියක් උඩ දාලා වගේ ආ මෙන්න වැටුණා මේක තමයි පැත්ත. ඒ වගේ තමයි අපේ තේරීම් දැන් තියෙන්නේ. මේ විදිහට තේරීමකට නොගියොත් සාමාන්‍ය කෙනා විවාහ ජීවිතයක තේරීම තියෙන ඕන් ඔහම. පැහැදිලිද? අපරාධයක. කෙනෙක්ට මේ දේවල් ගැන තේරුම් ගත්තොත් එයාට යම් ආකාරයක මැනබැලීමක් කරන්න පුළුවන්. ওই කාරණාවෙන් තමයි බලන්නකෝ අර දැන් උම්මග්ග ජාතකයේ ඒ මහෞෂධ පඬිතුයෝන්ගේ විවාහයේදී තියෙනවා මේ රජ්ජුරුවෝ එහෙම ඉන්නකොට දැන් රජ්ජුරුවෝ එතකොට මේ හොඳටම මෙයාට සලකනවා. ඊට පස්සේ රජ්ජුරුවන්ගේ අගමේ හැසිය මෙයාට මල්ලි විදියට සලකනවා. ඊට පස්සේ මේ මහෞෂධ පඬිතුය කල්පනා කරනවා මට විවාහයකට ගැළපෙන කෙනෙක් මේ කට්ටියට තෝරන්න හම්බෙන්නේ නැහැ. මේ කට්ටිය තෝරලා හරියන්නේ නැහැ. ඒක මට ගැළපෙන්නේ නැහැ. දැන් ඒක දැන් බුද්ධිමේ හැකියාව. මොකද කියන්නේ? ඊට පස්සේ මට හරියන කෙනෙක් මං හොයාගන්න ඕනේ. කියලා තමයි එළියට බහින්නේ. එළියට බහැලා යනකොටම යන්නේ සාමාන්‍ය මිනිසෙක් වගේ. ඒ කියන්නේ ඇඳුම් අහන මිනිසෙක් වගේ ඇඳගෙන යන්නේ. මොකද එයා කැමති නෑ ධනවත් බලයත් එක්ක රජ්ජුරුවන්ගේ තියෙන සමාජ තත්ත්වෙත් එක්ක ඒකට කැමති වෙලා කෙනෙක් හම්බ වෙනවට කැමති නැහැ. මොකද දකිනවා ඒකෙන් නෙමෙයි ඒකෙන් නෙමෙයි සැබෑ දේ තියෙන්නේ. ඒතොර ඒ වටිනාකම් ටික මහෞෂධ පන්තිය මුලින්ම නැති කරලා නැති විදිහට රඟපානවා. සන්නාලියක් විදිහට නැත. යාට ඒ ගිය විදිහටම පුළුවන් නේද? ප්‍රොපෝසල් අර බලලා අර සිටු පවුලේ කවුද ඉන්නේ මේ පවුලේ කවුද ඉන්නේ මට ගැලපෙනවද එහෙම නැහැ සන්නාලියෙක් විදිහට එළියට බහින්නේ බලන්න බුද්ධිමේ විදිය ඊට පස්සේ එහෙම එළියට බහැලා ගිහිල්ලා එතකොට තමයි ඔය මුලින්ම දකින දැක්ක පමණින් හිත ප්‍රසන්න වෙලා හිත කැමති වෙනවා අර මට මතක නෑ කවුද ඒකේ ඒ කාන්තාවගේ නම මොකද්ද? මොකද්ද අමරාදේවි අමරාදේවි අමරාදේවි අමරාදේවි නේ මට අසකරමැද සින්දුව මතකයි තියෙන්නේ. <laughs> හරි හරි. එතකොට දැන් ඊට පස්සේ එයා එයාව දකිනවා. ඒතකොට දැක දැක දකිනකොටම හිතේ බොහොම දැන් රූපයත් එක්කලා බොහොම හිතේ ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඊට පස්සේ මෙයා බුද්ධිමත්ද නැද්ද කියලා හොයන්න කියලා කල්පනා කරන එපමණකින්ම. ඇයි බෝසතාණා දන්නවා මගේ බුද්ධියට තමන්ගේ බුද්ධි මට්ටම දන්නවා මේකට ගැළපෙනවා නම් මේ જાතියේ කෙනෙක් ඕනේ කියලා තමයි ඊට පස්සේ අර හස්ත සංඥාවලින් අහන්නේ. නේ? හස සංඥාවලින් මට මතකනේ හස සංඥානිකනම් විවාහ වෙලාද නැද්ද කියලා අහනවා. හස සංඥා වලින් ඊට පස්සේ අරය හරියටම උත්තර දෙනවා ඒවට. මේ ඒවට ඊට පස්සේ ප්‍රස්වාමිකද කියලා. ඔව්. අන්න එහෙම. ඊට පස්සේ තව මොනවද? කවුද කියනවා? කියන්නකෝ. අස්වාමිකද සස්වාමිකද කියලා අහනවා. අත අත ඒ අත මිට අත මිට මොළ වල දෙක ඇරලා. ඊට පස්සේ ඔව් එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ තාත්තා කොහෙද කොහෙද යන්නේ කියලා අහනවා. එතකොට ඒකට අර අමරාදේවි දෙන උත්තරෙත් බොහොම මේ කියන්නේ කරුණු තේරුම් අරගෙන තේරුම් ගන්න ඕන විදිහට තමයි උත්තරේ දෙන්නේ. එයා. ඊට පස්සේ ඒ කරුණු ටික එකිනෙක ගැලපෙනවා. ඒවා ටික දෙන්නගේ බුද්ධිය කාරණා ගැලපෙනවා. ඊට පස්සේ කියනවා මොන මේ මොනවද කියන්නේ කැඳ ගෙනිනවා කියවම මට කැඳ ටිකක් දෙන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. අහනවා. ඊට පස්සේ හා කියනවා. හා කියලා එතකොට දැන් බලන්න දැන් ඒ මොකක්ද ඒ බලන්නේ? තයාගේ නේද? අපි බැලුවොත් එහෙම දැන් අරක බුද්ධිය බැලුවා, එක තැනක ප්‍රඥාව බැලුවා. ඊට පස්සේ ඊට පස්සේ ත්‍යාගය කියන කාරණාව බලනවා. ඊට පස්සේ කැඳ ටිකක් දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කැඳ ටිකක් දෙන්න යනවා. ඊට පස්සේ කැඳ ටිකක් දෙනකොට බලනවා මේ කෝපේ හොදලාද දෙන්නේ කියන එක බලනවා. ඒ මොකද්ද බලන්නේ? මේ කට්ටියගේ සීලයටයි තියෙන නේද ඒක? කියන්නේ ඒක මෙයා පිළිවෙලකට මේක මේක සාන්නක සීලය කියන එකේ ඔන්න ඔයගේ ලොකු පරිසරයක් අයිති වෙනවා. එතකොට ඒක බලනවා. ඊට පස්සේ ඒ ඊට පස්සේ ඊට පස්සේ කල්පනා කරනවා මෙයා කෝපි හොදන්නේ නැතුව මෙහෙම නිකම්ම දුන්නොත් එහෙම මෙතනම දාලා යනවා කියනවා අතාරිනවා කියනවා. කියන්නේ පවණකින්ම අදහස ප්‍රඥාව තිබිලා වැඩකුත් නැහැ, ත්‍යාගය තිබිලා වැඩකුත් නැහැ. ඒ වගේ නම් එයාගේ ජීවිතේ තියෙන්නේ ඒ වගේ ජීවිතයක බෝසතාණන් වහන්සේ ඉන්න කැමති නැහැ. පැහැදිලිද? ඊට පස්සේ ඒක ඒකත් එක්ක එයාගේ සීලය ඒකත් එක්ක ඊට පස්සේ අර ඒ කැඳ ඒක දෙනවා. ඊට පස්සේ මේ කෝපය හොදලා දෙනවා. ඊට පස්සේ ඒකෙන් හිත ප්‍රසන්න වෙලා ඊට පස්සේ කොහෙද ගෙදර ගෙවල් තියෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා අර ඒ ගෙවල් තියෙන කියලා. එතකොට බලන්න දැන් ඒ ඒ කාන්තාවත් බුද්ධිමත්. එයාත් මෙයාට කැමැත් තියෙනවා. එයා කෙලින්ම කියනවා නේ. ඒ කියන්නේ ගෙවල් තියෙන මෙහෙ කියලා කියනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ආයෙ තව විමසලා බලන්න ඕනි කියලා ගෙදර යන්නේ නේ. දැන් ඔපමණකින්ම ඒ ටික බලලා දැන් හරි කියලා හිතන්නෙත් නැහැ. ආ ඒකත් නුවණැති කෙනෙක්ගේ තව ලක්ෂණයක්. ඒ කියන්නේ ඒ කට්ටිය නුවණැති කෙනෙක් එකපාර මේ දෙයක් විශ්වාස කරන්න පිළිගන්නේ නැහැ. පැහැදිලිද? ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. නුවණති කෙනෙක් එකපාර දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ විශ්වාස කරන්නේ පිළිගන්නේ නැහැ තවදුරටත් විමසා බලන්න ඕන කියලා තමයි ගෙදර යන්නේ. ගෙදර ගිහිල්ලා ඉවරලා සන්නාදියෙක් විදියට අය ගෙදර ගිහිල්ලා ඊට පස්සේ මෙයාට මොකද්ද ඔන්න හාල් වගේ මොනවද දිනලා කෑමක් හදන්න කියනවා. ඊට පස්සේ ඒ කෑම හදන්න කිව්වහම ඊට පස්සේ ඒ මොනවද මේ එකෙන් කැවුණුයි මට මතක නෑ කතාව කැවුණුයි බතුත් තුයලා කැවුණුත් හදලා තව මොකක් හරි ඔන්න කැඳ කැඳ ඔව් කැඳත් හදලා ඒ විදිහට කරන්න කියනවා. ඊට පස්සේ අර ඒකෙන් එයා ඒ විදිහට ඒක පොළලා හොඳ හොඳ හාල් වලින් බත් වේලා කැඩි කැඩිච්ච හාල් වලින් කැඳ හදලා ඔන්න ඔහොම කරලා කැවුනුත් හදනවා ඊට පස්සේ මේ ඊට පස්සේ කෑම එක ගෙනල්ලා බෙදා මෙයා කනකොට දැන් බලලා මෙයාට ඒ කියන්නේ උයන්න පුළුවන්ද පිළිවෙලට පිරිසුදු උයනවාද මේ ඔක්කොම චෙක් කරනවානේ ඔන්න කුලය බලනවා කියන්නේ ඕකට ගිහිල්ලා ඒ කියන්නේ එයා කොහොමද ජීවත් වෙන්නේ ඒකත් බලලා හිතන්නකෝ මේ බෝසතාණන් වහන්සේ විදිය දැන් බෝසතාණන් වහන්සේ විදිය නැති වුණාට කෙනෙක් නොනැති කෙනෙක් නම් එයාට ගොඩාක් චෙක් කරන්න වෙනවනේ. ඉතින් එහෙම කාරණා තියෙනවා. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ගිනාවට පස්සේ හොඳටම රහටම හදලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ ඉවසීම බලන්න ඕනි කියලා අන්තිමට තියෙන එක. ඒක තමයි අන්තිම පරීක්ෂණය. ඒකට තමයි මේ මොනවද මේ මගේ ගිනාපුවත් නාස්ති කරා ගාලා මේ අරව අනල ඇඟේ ගානවා. ඇඟේ ගාලා අවුවට ලා හිටන් ඉන්න කියනවා. නාස්ති කරා කියලා. ඊට පස්සේ එයා අර අර අමරාදේවි ඉවසීමෙන් අය තරහ ගන්න නැතුව අවුවට වෙලා ඉන්නවා. ඒකෙන් තමයි පාස් එක හම්බෙන්නේ. බලන්නකොනේ ප්‍රඥාවෙන් පටන් අරගෙන ඊට පස්සේ ත්‍යාගය කියන එකත් බලලා ඊට පස්සේ මේ සීලය කියන කාරණාවත් බලලා ඊට පස්සේ මෙයා ගැන තියෙන විශ්වාසය ඒවත් බලලා කොහොමද පැහැදීම කියලා ඒ පැත්තත් බලලා අන්තිමේදී මෙයාගේ තව ගෙදර ඒ දක්ෂතාවය කියන ඒ කාරණා බලලා ඉවසීම කියන කාරණාව බලලා තමයි අර මොකද්ද පාස් එක දෙන්නේ. ඊට පස්සේ තව ආය තවදුරටත් විමසන්න කියලා තමයි අර මෙනම අර මේ සල්ලි වලට සල්ලි දීලා මිනිස්සු වගේ එවනවා මේ මේ මෙයාව අරන් යන්න කියලා කැමද. ඊට පස්සේ ඒකත් එක්කත් මේ බොහොම අකමැතින ඊට පස්සේ බලෙන් අර එකන් එන්න කියනවා රජමාලිගාවට. එකන් එන්න කියලා ඊට පස්සේ තමයි අවිවාහ වෙන්නේ. පැහැදිලිද? එතකොට බෝසතාණන් වහන්සේලාගේ ජීවිත කියලා කියන්නේ ඕකෝක. එතකොට ඒ අය මේ කියන්නේ බලන් ඕන දේවල් ටික දන්නවා. ඔය අනිත් එකක්වත් බල්ලා නැහනේ. කුලේ බල්ලා නැහැ. ධනේ බල්ලා නැහැ. උගත්කම ඒව බල්ලත් නැහැ. නේ අපි දැන් බලන කේන්දර ජෝතිෂ ශාස්ත්‍රය දන්නේ නැද්ද? බෝසතාණන් වහන්සේ කියන මහෞෂධ පඬිතුයෝ ජෝතිෂ ශාස්ත්‍රය දන්නේ නැද්ද? හොඳටම දන්නවා. එකක්වත් බලලා නැහැ. අරක බලන්නේ. ඉතින් අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ ඔන්න ඔහොම කාරණා ගන්න. අපි ඒවා අර කතන්දර විදිහට නෙමෙයි. ඒ කාරණාව අර අපි බැලුවොත් ඒතර අපිට පේනවා අපි මේ කොහෙද මොනවද ඉන්නේ. අපි මොනවද බලන්නේ කියලා. ඒකයි දැන් අර මං එක කියන්නේ අර උඟක් වෙලා තියෙන දැන් ඩුප්ලිකේට් එක තියෙනවා කියලා කියන්නේ ඒක අපි බලන්නේ අර ඔරිජිනල් ඒවා තියෙන්නේ ඔහොම අපේ ධර්මේ අපි ඩුප්ලිකේට් විදිහට තමයි අපි බලන්නේ කරුණු කාරණා එතකොට ඒක අර ඒ කාරණාව තියෙනවා. ඊට පස්සේ මම ඉස්සර මට මතකයි ඒ කට්ටිය අපි කැම්පස් කාලේ ඔය වගේ ඔය කතාවෙම ඔය තියනවා. එතකොට කට්ටිය කොහොමද කියලා අහනකොට මාත් ඒකේ දවස කියපු කතාවක් තමයි කියනවා. මෙහෙමයි බලන්න කියලා මේ ඒ කට්ටියගේ එයාගේ ගතිගුණ බලන්න එක පැත්තක් කියනවා. එයාගේ අම්මා තාත්තලාට අයියලා නක්කලා ඉන්නවා නම් ඒ ඇයට සලකන්නේ කොහොමද කියලා බලන්න කියලා. පැහැදිලිද? ඒක මේ විවාහ වෙන්න ඉන්න කෙනා කැමති තමන් කැමති කෙනා ඒක බලන්න කියන තම කවදා හරි තමන්ට ලැබෙන්නේ එක්කෝ ඒ මට්ටම නැත්නම් ඊට වඩා අඩුයි. එක්කෝ ඒ මට්ටම ඊට වඩා අඩුයි. ඒක තේරුම් අරගෙන එතකොට ඒක බලන්න කියනවා. එහෙම. ඉතින් එහෙම මේ ඔන්න ඔහොම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඕන් ඕකින්ද ඔය කටි ඉතින් බලන්න ඒ හින්දා බුදුරයන් වහන්සේ කියපු කාරණාව මට නම් මට හිතා ගන්න බෑ. ඒක ලස්සන්ට මේ පැතිකඩවල හතරක් මානසිකත්වයක්ම විස්තර කරලා තියෙනවා. ප්‍රශ්න හටගන්න ප්‍රභව. ඔය කට්ටියගේ ජීවිතවල ඇත්තට ඔය ධර්ම දේශනාව දෙන්නම අහනවනම් ඔන්න ඔය ප්‍රභව මේ මේකෙන්නේ ඇත්තටම වෙන්නේ. හැමදෑම මෙතනින් මේ ප්‍රශ්නේ හටගන්නේ මේ වෙන මොකවත් නෙමෙයි මේකයි. කියලා තේරුම් ගත්තොත් එහෙම ප්‍රභවය මේකයි කියලා ඉවරලා ඊට පස්සේ අනික් කෙනෙකුට පුළුවන් දෙන්නටම මෛත්‍රී උපේක්ෂාව පැත්ත හදාගන්න වෙනවා. මොකද සම කරන්න බෑනේ. අපිට කිව්වට සම කරන්න කියලා අනික් කෙනාට වර්ධනය වෙලා ප්‍රඥාව දියුණු කරලා මේ ගානට ගන්නවා කියලා එහෙම එකක් බෑ. එක පැත්තක මෛත්‍රී උපේක්ෂාව තියෙන්න ඕනි. අනික් කෙනා දෙපැත්තෙම මෛත්‍රී උපේක්ෂාව හදා ගන්න ඕන දෙන්න. ඊට පස්සේ අනික් කෙනා තමන්ගේ අඩුපාඩු හදා ගන්න උත්සාහවත් වෙන්න ඕනි. නේ? අඩුපාඩුව තියෙන කෙනා ගැන මෙයාගේ මෛත්‍රී උපේක්ෂාව තියෙන්න ඕනි. මේ ඉහළින් ඉන්න කෙනාට අරයා ගැන ගෞරවයත් එක්කලා මෛත්‍රී උපේක්ෂාව තියෙන්න ඕනේ. එයා පහත් කරන්නේ නැතුව ඊට පස්සේ දෙන්නම මෛත්‍රී උපේක්ෂා දෙක වර්ධනය කරගන්න ඕනේ. ඊට පස්සේ අඩුව තියෙන කෙනා ඒක හදාගන්න උත්සාහවත් වෙන්න. මොකද ඒක හදාගත්තේ කියලා පාඩුවක් වෙන්නේ නැහැ. හරි නේද? හදාගත්තේ කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඕම් ඔහම කාරණා. කාටද මොනවා හරි කියන්න තියෙනවා නම් දැන් කියන්න වෙලාව තමයි. මම කියන්න ඕන දේවල් ටික දැන් කතා කරා. ওই කට්ටිය තමයි අතන මේ කියන්න දේවල් තියෙන්නේ මේකේ. නම්දුනාර ප්‍රඥාව sorry ප්‍රඥාව ගැන කතා කරලා අර කමියුනිකේෂන් එකත් යමක් කියනකොට එක පැහැදිලිව කියන එක අහන එක්කෙනත් ඒක හරියට අහගෙන ඉන්න ඕනේ. හුඟක් වෙලාවට වෙන්නේ මොකද්ද කියන්නේ එක දෙයක් අහන්නේ Tamange ඔළුවේ තියෙන වෙනම දෙයක් ආදේශ කරගෙන එතකොට තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ ගොඩක් වෙලාවට. නෑ ඕක මම කිව්වේ ඕක නෙමෙයි. නෑ මට ඇහුනේ ඒකයි කියලා හොට ඔහොම දේවල් සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට. ඒක තමයි. ඒක ඒක හරි. ඒක එක පැත්තක්. මොකද්ද සං කියන්නේ හදුවේ? නෑ සම අවැදගත් දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මම නික විහිළුවක් කරේ මේ කසාද බඳුම කට්ටිය අද සාකච්ඡාවේ අඩුයි කියලා කියන්නේ. අඩුයි කියලා. අද අද පිළිතුරු දීමේ වැලකීලා ඉන්නවා කියලා. ඔව්. මේ මාත්‍රිකා මාත්‍රිකා තිබ්බට අදාළ නැති කට්ටියක් ඉන්නකොට. හරි හරි. <laughs> එහෙම ගතිය නෑ නෑ කමන්නේ අපි එහෙම නෙමෙයි. අපි ඇතර දැන් ධර්ම දේශනා අහන කට්ටිය ඉන්නවා. ඔය කට්ටිය හොඳ ඔක තේරුම් ගත්තා නම් හරි. මෙන්න මෙතනනේ අපේ හැමදේම වෙන්නේ. මේ මේක මෙතනනේ ප්‍රශ්න හට ගන්නා වූ ප්‍රබව ටික. කියලා ඒක හදාගන්න. මේ මෛත්‍රී උපේක්ෂාව තියාගන්න මේ අනික් කෙනාට ඒ කියන්නේ අඩුවෙන් ඉන්න කෙනාට ගෞරව කරන්න. නේ? අඩුවෙන් ඉන්න කෙනාට ගෞරව කරන්න. වැඩියෙන් ඉන්න කෙනාගේ ඒකෙන් වැඩියෙන් ගුණධර්මයේ වැඩියෙන් ඉන්න කෙනා දිහා බලලා සතුටු වෙන්න. මෙයා සසරේ පුරුදු කරලා තියෙනවා මේ ගුණධර්ම කියලා ඒක මුදිතාව. අඩු එක්කෙනා ගැන ගෞරවය. ඒතකොට කොහොමත් වැඩි එක්කෙනා ගැන මුදිතාව තියෙනවා කියන්නේ එතරම් ගෞරවය කියන එක හිතෙනවා. පැහැදිලිද? කවුරු හරි කෙනෙක්ට තමන්ට වඩා ගුණේ අපිටම සීලේ පැත්තෙන් ඉස්සරහින් ඉන්නවා නම් අනික අඩු කෙනා එයා දිහා බලලා අනේ මෙයා මේ මෙයා මේ ගුණධර්ම වලින් මෙහෙම ඉස්සරහින් ඉන්නවනේ කියලා සතුටු වෙන්න. මුදිතාව. එතකොට ගෞරවය එතන හිටනවා. අඩු කෙනා ගැන ගෞරව කරන්න. එයාව පහත් කරන්න එපා. අඩු කෙනා ගැන ගෞරව කරන්න. ඒක ගැන උපේක්ෂාවටපත් වෙන්න. එයා සසරේ පුරුදු කරලා අඩුවක් තියෙනවා. මේ ජීවිතේ හැබැයි එයා උත්සාහයකුත් ගන්නවා. යම් මට්ටමකින් එයා හදාගන්නේ. නේ? යම් මට්ටමකින් එයා ඉදිරියට ඒවි. කොහොමත් මේ ජීවිතවල එක එක ජීවිතයක ගන්නා උත්සාහයකින් ධර්මාබෝධ වෙන්නේ නැහැ කියලා නාගසේන මහරහතන්ස කෙලින්ම කියලා තියෙනවා. කෙලින්ම කියලා තියෙනවා ඒක. රජ අරබිලිදු රජුරු අහනකොට ෂඩ්ඩබිඥාලා පිරහතනාසි කියනවා මේ එක ජීවිතයක් ගන්නා උත්සාහයෙන් ධර්ම අවබෝධ වෙන්නේ නැහැ කියලා. කියන්නේ එච්චර දෙයක් හැදෙන්න තියෙනවා. කෙනෙකුගේ ජීවිතයක. හැබැයි අපි අපේ අඩුව මේකයි කියලා දැනගෙන හැදෙන පාර යනවනම් එයාව ප්‍රශංසා කළ යුතුයි. ටිකක් හරි අඩිය තියෙනවනේ නේද? දැන් පොඩි ළමයෙක් අර ඇවිදින්න උත්සාහ කරනකොට නේද අඩියක් දෙකක් ඇවිද්දාත් අම්මා තාත්තා යාව ප්‍රශංසා කරලා දිරිමත් කරලා තව ඇවිද්දවන්න උත්සාහ කරන්නේ. ඒ වගේ ಗುಣධර්ම කියන මාවතේ කවුරු හරි කෙනෙක් අඩියක් දෙකක් හරි උත්සාහයක් ගන්නවා නම් කැමැත්තක් තියෙනවා නම් එපමණකින්ම ප්‍රශංසා කළ යුතුයි. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඊටත් එහායින්. ඒ කියන්නේ චිත්තුප්පාදම් ඒ කියන්නේ කුසලයක් කුසල් කරන්න ඕනේ කියලා හිතක් ඉපදෙව්වත් ඒකත් බොහෝ උපකාර සහිතයි කියලා බුදුරයන් වහන්සේ කියන්නේ. ඒකත් ප්‍රශංසා කරනවා. මම මේ අඩුපාඩු හදා ගන්න ඕනේ කියලා හිතනවනම් මම මේක තව චුට්ටක් දියුණු කරගන්න ඕනේ කියලා හිතනවනම් ඒ ඒ හිතවිල්ල තියෙන කෙන ඒ හිතවිල්ල පමණින්ම ප්‍රශංසා කරන්න ඕනේ. එහෙම උත්සාහවත් වෙනවනේ. එහෙනම් අඩියක් දෙකක් එයා ඉස්සරහට තියනනම් කොහොමත් අපි ප්‍රශංසා කරන්න ඕනේ. ඒ හින්දා ওই කාරණා ටික දිහා මම තාම මොනවද කියන්න තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ දැන් පැහැදිලි කරපු ආකාරයට දැන් අර මේ අර සමසීල සමසද්දා සමත්‍යාග සම ප්‍රඥා ඒ වගේ වචින් තියෙනවා නම් බොහෝ දුරට හුඟක් හොඳයි. නමුත් සාමාන්‍යයෙන් දැන් විවාහ ජීවිතයකට ඇතුළත් වෙන දෙන්නේ දෙවිධයක ඒ කියන්නේ එකම අය නෙවෙයි වෙනස් වෙනස් ගතිගුණ වලින් යුක්ත දෙන්නේ තමයි එකතු වෙන්නේ. ඒ ඒකකොට නොයෙකුත් සමහරලාට බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල දැන් ඔබ වහන්සේ පැහැදිලි කරපු හැටියට ඇත්ත වශයෙන්ම අර කරුණාව, මෛත්‍රිය, ඉවසීම අන්න ඒ වගේ හොඳ ಗುಣධර්ම පුරුදු පුරුදු කරලා තියෙනවනම් හොඟාක් එහෙම අයට මේ සැනසීමක් ගන්න පුළුවන්. සැනසille ඒ කියන්නේ කරුණ අවබෝධ කරන දෙදෙනා අතර ඒ වුවමාරු වෙන අදහස් උදහස් සමව හිතලා ඒ ගැන අනුකම්පා හිතලා හරි නැත්නම් ඒ කොහොම හරි ඒ විදිහට කොහොම හරි අර කරුණාවෙන් උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලනවනම් ওই ගැටලු ප්‍රශ්න හොඟක් දුරට අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා මම කල්පනා කරනවා. ඔව් ඒක තමයි අපි විස්තර කරේ. ඒ කියන්නේ මෛත්‍රී උපේක්ෂාව කියන කාරණාවෙන් තමයි දැන් බැලන්ස් කරන්න තියෙන්නේ. ඒත් එකම අඩු කෙනා ඒක හදාගන්න උත්සාහ කරන්න ඕනේ. දෙන්න මෛත්‍රී උපේක්ෂාව කියන එක තේරුම් අරන් ඒකෙන් තමයි යන්න තියෙන්නේ. පටන් ගන්නකොට අර සිලෙක්ට් කරන වෙලාවේදී සිලෙක්ට් කර සිලෙක්ෂන් එකේ යන්න ඕනේ ක්‍රයිටීරියා එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ උන්වහන්සේ ඉතින් ප්‍රායෝගිකව අර අනිත් ජීවිතවල කරලා තියෙනවා. පැහැදිලි නේද? දැන් ඔය අන්තිම ජීවිතේ වුණත් යසෝදරා දේවීව මේ නිකම්ම අර අනිත් රජවරු රජවරු ගෙනාපු ඉඳා එහෙම කැමති වුණා කියලා එකක් එහෙම මන්නම් හිතන්නේ රූපේ හින්දා කැමති වුණා කියලා එහෙමත් හිතන්නේ සමහරවිට අන්තිම ජීවිතේ හින්දා එයාට දකින්නකොටම මේ මාත් එක්ක එකට ආපු කෙනානි කියලා ඥානයක් හටගන්න ඉඩ තියෙනවා එහෙම වෙන්න එහෙම බොහෝ සෙයින් පිට තියෙනවා මොකද බෝසාන් මේ අන්තිම ජීවිතේ බෝසාන් වහන්සේ ඉපදෙනකොටම කියනවා තුස දිව්‍ය ලෝකේ ඉඳන් ඉපදෙන්නෙම සිහිනුවණින් කියනවා. කියන්නේ දෙවරු අතර හිටියා මම මෙහෙම ඉඳලා දැන් මෙහෙම මානුෂ ජීවිතේට එනවා කියන එකක් දැනගෙන දැකගෙන එන්නේ කියනවා. එතකොට ඒකත් එක්ක අනිත් කෙනත් ඒක ඒ ලෝකෙම ඉන්නේ. එතකොට ඒ හින්දා එනකොටම අඳුර ගැනීමක් වුණා වෙන්න පුළුවන්. නැත්තම් ඒක තමයි බොහෝසේ මෙතන වෙලා තියෙන්නේ. නැත්තම් අනිත් ජීවිතවල උන්වහන්සේ කරන්නේ මේ අර සිලෙක් කරනවා, චෙක් කරනවා. චෙක් කරලා බලනවා. පැහැදිලිද? හරි එහෙනම් වෙන මොනවා හරි අවසාන වශයෙන් කාට හරි මොනවා හරි කියනවනම් කියන්න පුළුවන්. ආහන දෙයක් තියෙනවා අහන්න පුළුවන්. එහෙනම් අපිට ඒක කියන්න තියෙන අවසාන වශයෙන් දැන් බලන්න මේ කියන්නේ ඕකේ විසඳුම ගන්න තියෙන එකම තැන විවාහ විවාහ වෙන කේටෝ සිලෙක්ට් කරන්න පුළුවන්. යම් මට්ටමකින් එයා සිලෙක්ට් කළ යුතුයි. ඒ අනුව ඒ අනුව හොයා බැලිය යුතුයි ඔන්න ඔය කාරණාවදී. ඊට පස්සේ විවාහ වුණ කෙනෙක්ට තියෙන කාරණාව තමයි එයාට දැන් තියෙන එකම එකම දේ තමයි අපේ මේ ප්‍රශ්න ගැටලු හටගන්නේ මේ ප්‍රභවය මෙතන. මේ මේ මේ කරුණවල. ඊළඟ ප්‍රභවයේ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක තේරුම් අරගෙන මේකෙන් දෙන්නට දෙන්න මෛත්‍රී උපේක්ෂාවෙන් පසු වෙන තරමට අපි මේක ප්‍රශ්නයක් බවට පත් කරගන්න නැතුව ඉන්න පුළුවන්. ප්‍රභවයේ තිබුණාට අපි ඒකෙන් එන ඒකෙන් ඒක අපි ඇදගෙන ඉස්සරහට ගිහිලා මහ ලොකු දෙයක් විදියට ඒක වවා ගන්න නැතුව ලොකු ප්‍රශ්නයක් ඇති නොකර ගන්න පුළුවන් අපි දෙන්න මෛත්‍රී උපේක්ෂාව කියන කාරණාවෙන් යුතුයොත් වෙන ක්‍රමයක් නෑ මේකට. කියලා ඉවරලා එතකොට එයා කුසලයට දෙන්නක් දෙන්න උත්සාහවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අඩුවේ කෙනා කල්පනා කරන්න පුළුවන් මම මෙයා විදියට මම මේක තව ටිකක් හදා ගන්නවා මට පුළුවන් විදියට. ඔච්චරයි නේද කරන් තියෙන්නේ. ඔතෙන්ට આવොත් එපමණකින්වත් ඒ ප්‍රශ්න ගැටලු ගොඩාක් සමනය වෙනවා ජීවිතේක. එහෙම නේද? මේ කියන කාරණාව තේරෙන්නේ නැත්තම් එතන ආයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නේද? ධර්මයේ ප්‍රඥාවන්ත කියන ඉතින් මේ පවණකින් කියලා මේ විදිහට ඉස්සර කරලා තේරෙන්නේ නැත්තම් එතකොට ආයේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඉතින් අර උදව් කරන්න දෙයක් නැහැ අන්න තේරෙන්නේ නැහැ. එතකොට උදව් කරා. එතකොටත් ඒත් අර අනික් කෙනාට තියෙන පුළුවන් උදව් කරන්න විවාහ වෙලා ඉන්න මෛත්‍රී උපේක්ෂාවෙම ඉඳලා ඒ මානසික මට්ටම අනිත් කෙනාගෙන ගෞරවයෙන් යුතුව දිගටම කටයුතු කරන් යන්නේ. එතකොට එහෙම කටයුතු කරන් ගියත් මේ මෙහෙම දෙයක් තියෙනවා අන්න ඒ වගේ. ඒ කියන්නේ කුසලයේ හරියටම නොතේරුණත් අපි කුසලයක් දියුණු කරන කෙනෙක් ගාව හිටියොත් අපේ කුසලයේ ඒ හින්දා දියුණු වෙනවා. ප්‍රේරණය වගේ එකක් වෙනවා. ප්‍රේරණය වගේ එකක් වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ස්වාම පුරුෂයා අපි හිතමුකෝ මෛත්‍රී උපේක්ෂාවෙන් යුතුව බොහොම කටයුතු කරන් යනවා නම් එහෙම අනික් කෙනා ගැන ගෞරවයෙන් යුතුව හොඳට කතා බහ කරමින් කටයුතු කරගෙන යනවා නම් අනික් කෙනාට ඒ එයාව ඇසුරු කිරීමින් ටික ටික ටික ටික මේ මානසිකත්වයේ අරය තුල හට ගන්නවා. එහෙම එකක් වෙනව නේද? දැන් නරක යාළුව ඇසුරු කරපුවාම කෙනෙක් නරක වෙන ටික ටික ඒව හොඳ යාළුව ඇසුරු කරාම හොඳ වෙන්නේ. ඒ වගේ මෛත්‍රී උපේක්ෂාව තියෙන කෙනෙක් ඇසුරු කරපුවාම ඒ ඒ විදිහේ මානසිකත්වයක් අනිත් කෙනාගේ පොඩ පොඩ පොඩ පොඩ ජීවිතේ එනවා. කාලේ කොයි තරම්යි අයිද කියන්න බෑ. ඒක එයාගේ දක්ෂතාවය මතයි කැපවීම මතයි තීරණය වෙන දෙයක්. ඉතින් ඒත් ඒ කියන්නේ ලෝකෙට යහපතක්. එපමණකුත් පෞල් ජීවිතයට යහපතක් ලෝකෙට යහපතක්. දරුවන්ට ලොකු යහපතක්. අම්මා විශේෂයෙන් අම්මා තාත්තා හරි මෛත්‍රී උපේක්ෂාවෙන් ඉන්නවා කියලා කියන්නේ දෙන්නම ඉන්නනම් ගොඩාක් වටනවා. එක්කෙනෙක් හිටියා දරුවන්ට ඔක පේනවා. ඕක කවුරුත් ගරු කරනවා. ඒ කියන්නේ ගරු කරන්නේ නැහැ කියලා පෙන්වුවාට ගරු කරනවා. නේද? ගරු කරන්නේ නැහැ කියලා පෙන්වුවාට ගරු කරනවා. එහෙම. එතකොට ඒකත් එක්ක ඒ අයගේ ජීවිතවල ටික ටික ටික ටික මේ පැත්තට තල්ලු වීමක් වෙනවා. යහපත් පැත්තට. හොඳයි එහෙනම් මේ අපි නම් ධර්ම දේශනාව අවසන් කරමු. අපි ඊළඟ සතියේ ඒ ඉතුරු කොටස් ටික කතා කරමු. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මේ විදිහට මේ දහම් කාරණා මනාකොට වටහා ගැනීම පිණිසත් ඒ වගේම විශේෂයෙන්ම ඊවා ජීවිතවලටපත් වෙන්න සිටන අයටත්පත් වෙලා ඉන්න අයටත් ඒ තමන් ජීවිතයක් සාර්ථක කරගැනීම පිණිස සලකා බැලිය යුතු දියුණු කරගත යුතු දේවල් දිහා නැවත වතාවක් විශ්ලේෂණය කර බලලා ඒ දේවල් සකස් කරගෙන මේ ජීවිතේ සූපත් කර ගැනීම පිණිස උතුම් ධර්මාභෝධය පිණිස හේතු ප්‍රකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනකටම දරුවන් සම්පත බුද්ධ පුත්‍රන් නම